සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඉංග්‍රීසි ප්‍රශ්න ඉස්සලා සභාගත කරන විදිහට අපි පුතාගෙන් ඉල්ලා හිටමු. අවසරයි බන්තේ. Um, there are two questions on practice today and uh, three other general questions. Dear Venerable Teacher, yesterday I asked a question about drunken walking and intent. Thank you for your answer, it was very helpful. I found that my walking out of habit was highly regimented and required intent to maintain. So what I did was just walk for the sake of walking. There was no restrictions placed on posture, path, or turn. The result was normal walking that occurs in day to day life. The only thing out of the ordinary was slightly heavy footsteps. After a short time, the walking slowed and stopped. All that was happening was standing. I kept observing and saw many objects sights, sounds, thoughts, pains, boredom, and objectless. When time was finished, I found that I was stuck. I couldn't move my legs. With effort, I had to somehow relearn how to move. My question is Is it okay to walk without any regimentation or restrictions? Any advice for future practice would be very helpful. So that uh, options are there. You have to understand if the mind is very obedient, mind is very docile and try to see the walking as such. Do not try to try any regimentation, just let walk and then understand I am not sitting I'm not sleeping, I'm not standing, I'm walking. And when it is happening, if you wish to verify, you can see how do you know, you can ask from your body, how do you know that you are not sitting, you are not lying down, you are not standing. Then you can, <coughs> if the mind is healthy, <coughs> it can say that weight is changing from left to the right. Okay, well and good, that indicates you are not in a dream, not mind made, no hallucination, but you can see. And if you wish to verify further, if you need, you can see what is the difference between the left leg and the right leg. Mind becomes bewildered because hardly any difference between the left leg and the right leg sometimes. And then if it is so, you can introduce lifting, dropping of the left leg, lifting, dropping of the right leg. The lifting and dropping is drastically different. So likewise, if you wish to verify, then you can keep on investigating. Otherwise, if the mind is docile, docile obedient, then you can walk in, then so much relaxation. You can see the, the everything. Instead, when you go to the walking path, pacing up and mind is always foreseeing and hearing and wondering and daydreaming and fantasizing. Under such circumstances, you have to regiment it. You have to, win, and where you feel left leg, you note it as left leg. Win, and where you feel right leg, you note it as right leg. So if you see the noting and the left, uh, the step coinciding, uh, that a good sign of your noting, your labeling, and keep on doing till you feel satisfied, and then see the difference between the right leg and left leg, or lifting and dropping, lifting, moving and dropping, like any any amount of detail you can go. And when and where again, when the mind becomes docile, mind becomes uh, obedient, and then you can let loose. Just let walking happen. So keep both the tools, looking at the walking as such, as a whole process in the system approach one way. The other one is reductionism, noting, knowing, keep on going. So don't try to uh, be adamant with only one technique. Do it in, use it in, in an appropriate way. Bhante, when practicing mindfulness in daily life activities, in particular mundane tasks that can be done without thinking, is the aim to simply observe what I am doing and apply all of my focus to what I'm doing? Or is the aim to apply intention to the task at hand? For example, when brushing teeth, am I simply observing the movement of the brush, the sensations in my mouth, etc.? Or am I thinking about where to move the brush with metta? So when in the day-to-day -day activity, specifically in the routine work, apply SMS, do little slowly so that you know it is something important, something you are attentive and do mindfully. That is, while brushing, you know you are brushing, you know you are not eating, you know you are not sleeping. And silently, here the silently means specific meaning, you are listening to your own sounds. When you are brushing, you hear so that hearing is always make you self-conscious. So slowly, mindfully, silently. And when it's happening, it become a <coughs> ritualistic like. It become like a meditative life. Uh, therefore, uh, whenever you have time, whenever you feel like it is suitable, take one or two actions, brushing and uh, washing dishes, bathing, and uh, first and the second job in the toilet is very, very specific. Because when you are defecating and urinating, there's a kind of a catharsis. The dirty is going, and then definitely you are in your private place, and then let it happen. And observe it, and that is a kind of a real release, mundane kind of a release you can do. So all the kind of SMS, the SMS is the, uh, the technique so when I was, I started of course with that, I had no chance for sitting or walking. Uh, when I started in 1997, 1977 or 78, no, no chance, no way for me, a person like me, to sit and wait. Others will throw stones to me because I am such a person disturbing others that no one will allow me to settle down. That is the way <laughs> it happened. So I only did the brushing and all the kind of thing, then Venerable Dhammika told me the ink drop system. It's a warfare. Uh, how do how they do is, if you know an uh, no, uh, unknown territory that you you wish to conquer, you can send some uh, helicopter teams drop in different different places and uh, you don't know the geography you don't know the other details and these two, three people first establish their security and they slowly spreading. Here and there, ultimately when they come each other, uh, they get together and if at all any enemies are there, they kill and spread. Like it is called ink drop system. So in a day, you must have few drops. Brushing is one drop, eating is one drop, and uh, whatever may be, and they are slowly increasing, so to say, just before start brushing your teeth, you become mindful. And the, the mindful momentum you gain, you just continue, even after brushing, how do you lose the grip of mindfulness? Likewise, when it, naturally it is spreading, spreading one job to the other, sometimes you can keep the continuity of the mindfulness. And they are the tasks become a little slow, sometimes less important, but the trend of mindfulness, the thread of mindfulness will be spreading. So it is an in-crop system. So after you adjust your timetable, your way of life, to reduce the number of drops per day and mind your own business, uh, be unto yourself inside without much of socialization because whenever you become socialized, all the, your uh, accumulated uh, momentum will be dissolved, specifically for the beginner. So therefore, uh, apply SMS and the second technique is the ink drop system and let the, the drop slowly, slowly spreading and touch each other so that you can have uh, some kind of a some kind of a establishment of power of mindfulness within the day itself. Venerable Bhante, I am a yogi who attended the last four consecutive retreats here. I am glad to report that this has happened to be the most successful retreat ever. Not only have I established sati at most sitting and walking meditation sessions, but also, for the first time, managed to maintain samadhi throughout the one and a half hour sitting meditation session. Your expert Q&A sessions and simple but deep meaning, dumb, meaningful Dhamma talks helped enormously for this success. My next question is not directly related to my practice, but to clarify a point from one of your past Dhamma talks. Once you mentioned that after a certain level of anapanasati practice, yogis may transcend to the next level of practice – where he will be able to maintain sati without any object, i.e., transcending from nimitta sati to animitta sati. You continue to say that by practicing more and harder, yogis will experience cessation of an object in relation to rupa, i.e., breath. With further practice, you said, same cessation will occur for observing feelings, vedana, and thoughts, vitakka, etc. My questions are Number one, are these cessations to occur in sequence, that is, one after the other? Can Vedana be seized before Rupa? Number two, can all these cessations occur as a result of anapanasati, uh, meditation only? Should yogis practice Vedananasati meditation for cessation of Vedana? These questions may look like a grade one student posing few questions from final year university exam paper. I yet ask because I only continue with anapanasati at present and just ignore all the other uh, anusati meditation at present. I wish you very healthy and long life, Bhante. So I also find each and every retreat is new to me. I am also progressing like specifically when I go once in two years to New Zealand, they always say, Banti, you are progressing at a rate. My English is progressing and uh, no tension and do all the kind of things just like at home. Do you feel like that? I am also progressing, but the only thing is I never pay respect to you. You all are paying respect more and more, but I never so proud. Okay, for the as far as the, the, the mindfulness without object is concerned, at the micro level, from end of the in-breath to the out-breath, there's no continuity, but there's a gap. From the end of the out-breath to the beginning of the new in-breath, there's no continuity maybe, but the gap is there. So there's, these things are completed two different episodes but we consider as the breath. And we consider as the continuity of mindfulness, but if you go deep into that, that's a huge gap. So day by day, when the mindfulness increases, you uh, shed light into this darker area and ultimately understand in-breath is completely ceases to exist before the out-breath started and out-breath is completely ceases to exist before the in breath, that means you are constant death. It's called momentary death. And we have so much of fear. We never look into that. So we see living things from in-breath to out-breath, out-breath to in-breath. So we'll never go down to the, the cliff area, known, unknown area. So more and more you practice, you have been asked – to see the beginning, the middle and the end of the in-breath, the beginning, the middle and the end of the out-breath. So the day you become welcoming, you go prepared to the beginning of the in-breath, you are slowly, slowly going into this unknown. And there you find, even though you report you know in-breath and out-breath, you know only the tip of the iceberg. The below the water level, sub, the submarine area, we have huge fear that's called fear of freedom. So with the help of the confidence or Shraddha, with the help of your developing mindfulness and with the help of your moral conduct, uh, slowly, slowly you can go there, but always against the grain. Each time you go there, you develop huge amount of uncertainty, huge amount of fear, huge amount of monotony, huge amount of boredom, but when you go further and further, and together with Dhamma talks and the discussions, you can see the two are completely two different events. But if you are mindful is superficial, it appears like a continuity. But when the mindfulness becomes diligent and uh, mm, vigilant and sustenance, then you can see it's go deep layers and then again start go there and the materiality go deep and come back up but the mindfulness continue. So in the midst of the in-breath and out-breath, always mindfulness, if at all maintaining, it maintaining upon nothing. No materiality. So therefore, whether you start from Vedana, that means feelings or perception, everything, there are different bits of pieces, bits and pieces. But you continuity, look in the continuity of these bits and pieces is the utter ignorance, the idiotness, the foolishness, the darkness. So we are very expert on what is bright and what is on the tip of the iceberg. We are expert on our subjects. So much so we are blind to the, the between the gap. But the Buddha says the middle path is in the gap. So how much you must master what is available, what is the tip of the iceberg, and then slowly go come back to the the deeper layers, that means the sensitivity of your consciousness has to go very deep. So that means object must be there, almost the same. And go down, down, down, down. Your sensitivity increases so that extrasensory perception can happen. Because mind goes to the unknown. But the thing is you have to sacrifice the self-love or self-centered kind of thinking or desire for this the tip of the iceberg. And understand tip of the iceberg is only one-tenth of the phenomena. So when you go down, so that when Sigmund Freud was exploring into this unknown, uh, his follower, Carl Jung, he told Sigmund Freud is making a tunnel from uh, known to unknown or conscious to subconscious so when you become hilarious, when you become adventurous, you can go there and to make you uh, radical or make you adventurous, the Carl Jung mentioned, the unknown-wise we are all the same. Our differences and everything is on the tip of the iceberg. So as far as we are in the tip of the iceberg, we are fighting each other, sectarianism, male, female, rich and poor, everything. But you go down, the same. So that is the humanity coming to being. And uh, it is, we are the same, or oh, universal uh, unconscious. Universal unconscious. We are the same. At the tip only, all the differences happen. So not only it is in the materiality, even the feelings, even the perception, even the volitional activities and the consciousness, they are dot dot lines. Far away it appear like a line, but they are dot matrix. So come close, observe or zoom in, uh, zoom out and see they are just uh, droplets or pixels or tiny particles and when you go further on it make different patterns and out of the you start to give the names and the uh, perception and kind of thing then you start storytelling then you will be carried for a ride. Instead, look at the pixels. And they are they never hit each other. If you look at a TV screen without a program, when the dots are happening, see for one minute, never two dots are hitting each other. They are completely two different phenomena. Even the next drop appear in the same place, without a gap like, but each drop has its own arising, its own middle, and its own cessation. So it is not boring to look into these two characters if you are looking as a meditator. So likewise, see whether it is materiality or mentality, or mentality-wise feeling, perception, volitional and consciousness, everything, they appear like drops. We storytellers, fabricators, make stories out of the drops. So two stories are not equal. We, we make something out of, uh, we camouflage, fabricate according to our life values, our cultural upbringing, our personalities, and we always try to push our personality to the other person telling, isn't it like that? This is the way I see it. But the other person says, okay, you have seen this, but I observe it the same way because I am living in a different universe. So now they are not telling that we are living in the same universe. We call, they call, we are in multiverse. Same thing happen. Our interpretations are different because it is a hallucination. It's our interpretation. It's our uh, fabrication. In, in Pali it is called papancha. Uh, mental proliferation and we believe and center everything on that our proliferation and we try to convince and impose others, uh, our family friends, our relatives and no one tallies. There are so much of people <laughs> on the earth, two people are not with the same interpretation, never with the same proliferation, never with the same storytelling. So it's a, it's a very interesting thing how foolish we are, how idiot we are, how storytelling and how we ever try to convince others this is the interpretation. They never consider this is a this is an interpretation, this is, this is the interpretation. That's why the sectarianism happened. So look further and sometimes you make story, sometimes you see episode by episode, it is called thin slicing of time when you start learn the art of thin slicing of time, uh, you can see time-wise and space-wise, no continuity as such. They are particles. Out of these particles, many things can happen. So we'll go to the next question. Dear Venerable Dhammajiya Bhante, what is the ultimate goal of Anapana meditation? Can we attain nibbana or enlightenment through this meditation? Meditation was practiced in India long before Lord Buddha was born. Once Buddha became enlightened, he said to his disciples that, I am delivering a truth or message which you have never heard before. Was Lord Buddha delivering a different meditation to the previous one? What is the difference between meditation amongst Buddhists and other yogis? The other thing, the liberation is on the creator's hand, not on the creature's hand. Everything told creatures are inferior and creator is God and up and high. The Buddha told we are born enlightened. Look into that in that way. Then you are the person enlightening yourself, not the God creating. You enlightenment is given from outside. So just look at from the anapana point of view uh, whenever you know I am in the in-breath, and when the out-breath happens, if you know verily that I am in the out-breath, at that moment no defilements. That's called momentary enlightenment. So the task is how to maintain this purity or pure stream of consciousness to the next another moment, yet another thought moment, yet another thought moment. Then you can understand the conventional enlightenment. So momentary enlightenment, very easy to show, very easy to prove. Each and every thought moment, mindful thought moment, you can see no frustration, no tension, mind your own business and you are contented. So if you wish to make it conventional, learn the art, how to maintain the thought moment, one after the other, that is what the the, the meditation as such or uh, mindfulness as such and then ultimately you will understand you are born enlightened but you try your best to tell no I am not. I have done so much of crimes. I have done so much of bad things. I have no much of precepts. I have, I have so much of doubts. I can't be mindful. So you are making long list. So that is up to you. May, take it, use it, and to prove it, yes, I'm already liberated. And if you wish to be a king, behave like a king. And that is why it says, have the faith, have the mindfulness, have the precepts, and continue. There's one book, mm, uh, the, it's of course uh, fiction, Born to be Free. So this life is to prove that our mind is lustrous born. Chittan dambona dasseva kotan nindutu marahati. It is like a the, the from the Jambona river that is 24 carats. And who else, who will be looked down or find fault with? Each and every person is good. Even, even Karl Marx mentioned, the Buddha mentioned, everyone says naturally a human being is good. Because becoming a human itself is something extraordinary. But each and every person finds something to tell, I am defiled. They are always appreciating their own mistakes, their own storytelling, their own fabrications, and not enough time to publish them. not enough ways and means, the novels and the with dramas and video games and YouTubes, all the kind of thing to show that mistakes. So therefore, look from the Yonaso Manishikara point of view, we have access to the purity, being in the present moment. Try to maintain longer time rather than proving others, and there is nothing blocking. So therefore, end of the mindfulness, end of the anapana is to understand being human itself is a blessing. How often we become human. We sometimes reptilian mind, sometimes very lowly mind, sometimes greedy mind, sometimes uh, hateful mind, and we remember only these thought moments. When the mind is healed and mind is in the middle, we boring, very monotonous. It's it's fearful, uncertain. Only remembering is extremes. So therefore, whenever you bring the mind to the middle and try to be glad with this boredom or monotonous situation, you can understand no one is coming and disturbing you. So therefore, mindfulness or anapan is not leading anywhere, but it is showing you you are born enlightened. word. එමල දනීදෝ මලකිදුවේ උඹ හැඩරුව බලන් දෙපා. පිපිච්ච මල දන්නේ නැහැ පිපිච්ච මල ලස්සනයි කියලා වගේ උඹලා ඔක්කොම හොඳයි. මූණට කියන්නේ මම කියපුවා මොකද වහලෙත් ගොම ගන්න යනවා හොඳයි හොඳයි කියනකොට. නමුත් මෙහෙම කියලා තියලා තියෙන්න ඕනේ. උද්දී ඉඳලා හැන්ද වෙනකන් කමටහන් ලියනවා කියලා ලියන්නේ මොකද්ද? වැරදිච්චෙව්වා. ලයිස්තු ලියාන ඉඳලා කෙලවෙච්ච ටික එකතු කරලා ටැබ්ලට් කරලා දෙනවා. කවදාවත් අනේ මට මේ කිසිම කරදරයක් නැහැ වර්තමාන මොහොතේ ඉන්නකොට කියලා ඔක ලියන්න දෙයක් නැහැ නේ. ඉතින් හරි බෝරින්. ඉතින් ඔක කියන්න දෙයක් තියෙනවා. අපි නිකන් ඔය චිත්‍රපටයක් හදනකොට එහෙම නැත්නම් නව කතාවක් ලියනකොට එහෙම කවුරු හරි මේ භාවනා කරන එක පැය 3ක්ම වීඩියෝ ක්ලිප් කරලා පෙන්නුවොත් එහෙම කවුරු බලයිද? ගහනවා ටෙලිවිෂන් එකත් අරන් ගහනවා පොළවේ. මොන කම්මැලිවක්ද මේ ඉඳගෙන ඔය ඉන්න බකන් නිලාගෙන ඕකේ මොනකක්ද තියෙන බලන්න තියෙන කොල්ලයි කෙල්ලයි මල් ගහකොයි ෆයිට් එකයි තියෙනවනේ අම්මා බොක්ස් ඔෆිස් නෙවෙයි ඔක්කොම වාර්තා දෙනවා කඩප්පුලි මනසක් නොකෑමනක් තාපතර පට්ටපතර මනසක් තියෙන්නේ වැරදි හොයන ඉංග්‍රීසියෙන් කියන්න කැතයි මට ඒක so behave like enlightened and maintain your your the integrity your mindfulness as much as possible, not a single blocking on the earth for the mindful mind. So give a definition, the uh, dynamic definition for the mindfulness day by day, and you will see that even mindfulness is evolving. Ultimately, it is something inbuilt, nothing outside from anapana or not from the mindfulness. Therwan Saranai the Most Venerable Bhante Dhammajiva. Thank you very much for all your kind instructions to progress my meditation. Today is my last day. This is the first time I attended your retreat. I was able to find a solution to a problem that I have been struggling with, which is how to re establish sati once lost. You gave me the perfect answer, no disappointment, and go back to the primary object. This worked brilliantly. I would like to come to Mitrigala and continue practice, also, I have a desire to be ordained. May I wish your well being and blessings of the Triple Gem. So now I am uh, having correspondence in what Chandratan is telling that elderly people coming and ordaining, but they really, really disturbing you. so therefore, then I ask, please check from the other centers what is their condition. They say some people say 35 years, no more than 35 or 50, 55. Then I told, get the information and tell these are the way it is happening and publish in the, the guideline for newcomers. So this person also, if it is more than 55, we have to find a elderly for, house for elders like. So one place for separate place for the elderly people. So if you know the first thing, whenever you lost how to gain the mindfulness wherever you may be. That's an endowment, that's a birthright. It's not given by someone. It's only you explore yourself and you test yourself and you find. But this indicate that very verification is not strong enough. That means lack of experience, continue experience. And uh, the blissful answer is, when the mindfulness gain, when it's gaining in the diversification, all what you wish will naturally reveal without much of your uh, planning. That's why I call the constellation. When you give, if you protect the mindfulness, mindfulness will protect you. Dhammo have rakhati dhammachari. If you protect Dhamma, Dhamma is definitely protect you. And don't plan. Be mindful as much as possible. Let the mindful to go astray when it is when it is wandering your only duty is to aware that I wandering mind the day you see mindful mind as the wandering mind from the same light then easily you can come back to wandering mind and sometimes you may try just to be unmindful just to be wandered off and just be there knowing that you are not at home. Still very hilarious. It's very quite radical to understand I am not mindful. I know this and that, but I know. That's also human life. So therefore, whenever such a thing happens, don't much worry about that. Because the day you understand how to be mindful when you are unmindful, it is natural the mind come back home. And when you are practicing again and again, you understand the universal law or law of the mind and it is beyond the time and space. It is not limited to in the time, in particular time or particular space. And suddenly you feel you are like omnipotent, omnipresent like. Because everywhere that principle is uh, there. If you protect Dhamma or mindfulness, mindfulness will protect you. And the things will happen as you like, specifically according to the universal law that I call the comfort zone or least frictional path. You have to just let go. That is what somewhat it is mentioned as the Taoism in, in uh, Japanese way and Thai Chinese way, allowing the nature to run you never object anything, you never ask anything, you never protest anything, just be with the nature. So that is the best way, best way of life. So we will change the channel into Sinhala. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අපි ඊයේ ඉතුරු කරපු ප්‍රශ්න 8ක් තියෙනවා. අද දවසට සම්බන්ධ වාර්තා භාවනාව පිළිබඳ 10කුත් ධර්මයේ පිළිබඳ එකකුත් වෙනත් ඒවා දෙකකුත් ඔක්කොම 13ක් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේකින් අවසරයි. ගරු ස්වාමින් වහන්සේ ඊයේ හවස පරයන්කේ අත්දැකීම් මෙසේය. මම දැන් මෙතන යන්න හොඳින් දැනේ. වෙන කිසි අරමුණක් හෝ අරමුණක සලකුණු දු නැත. අවටින් ඉතිරි පැතිරි යන sound of silence වරහන් තුල ශබ්දයක් විනා වෙන කිසිත් නැත. පෙරපුරුදු පරිදි ශබ්දය නිරීක්ෂණය කෙලිමි. වැඩි වේලාවක් එහි රැඳිය නොහැක. නමුත් මුළු පරිසරයෙන්ම එය ඇසේ. හිසට හිස් ගතියක් දැනෙන ගතියක් තදින්ම දැනිනි. නොසන්සුන්්‍ය. ඇස්සර ඉදිරිය බලා සිටියෙමි. භාවනාව එපාම විය. ඉරියව්ව පස් වතාවක් මාරු කෙලිමි. පිසු හැදෙන්න යනවා යයි හැඟිනි. ඔක්සිජන් මදි ගතියක් දැනිනි. ක්ලාන්ති වී වැටේයි සිටිනි. හිසේ වම් පැත්තට මේ සියලු දේ දැනිනි. වමන ගතියක් මෙන් අපහසුතාවයකින් පෙළුනි. අවසානයේ ජීවිතේ බුදුනට පූජා කළෙමි. පාපී මාරය මම මේ අසීරු තත්වයට මුහුණ දෙන්න වීරිය තිබේයයි තුන් හතර වතාවක් මෙනෙහි කරමි. සියල්ල කෙමෙන් නිසසල විය. කරදර කිසිත් නොමැතිය. මේ සියල්ලට විනාඩි 50ක් පමණ ගත විය. පාරයන්ක පැය ඉවර වූ පසු සැහැල්ලුවෙන් නැගිටිමි. මේ සංසාර දුක නිමා කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ කරන ශාසන සේවය දිගු කලක් පවතිවා. සංයුතනිකායේ තියෙනවා මේ සගාතක වර්ගයේ සනමාන සූත්‍රය කියලා එකක්. ඔය sound silence කියන පොත පරිවර්තනය කරනකොට තමයි මේ පරිවර්තනය කරන අයට හම්බ වුනේ ඒ සූත්‍රය. ඒකේ ලියලා තියෙනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා దేవතාවෙක් කැළිය මැද ඉඳගෙන බුදුජාන් වහන්සේට කියනවා මේ පක්ෂීන් පවා නිදන මැදම රාත්‍රියේ මහ බ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා ඇඟ ඇතුලෙන් පුදුම බයක් එනවායි කියලා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කර තිනවා පක්ෂීන්ද නිදුන මධ්‍යම රාත්‍රියේ ඒ වගේ සද්දයක් කරනකොට පුදුම සතුටක් ඇති වෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ මේ සද්ද ගන්නේ හුදේකලා වෙච්ච බවට. සත්‍යමත් වෙච්ච බවට. ඒ దేవතාව ආරන් තියෙන්නේ පාළු වෙච්ච බවට, තනි වෙච්ච බවට. ඉතින් එතකොට හිඳාඩිය දානවා, ක්ලාන්ත වෙනවා, ඔක්සිජන් මදි වෙනවා, වෙන්න තියෙන සේරම වෙනවා. නැත්නම් මේක මේ සතිය, මේ හුදේකලාව එහෙම නැත්නම් පිරිච්ච ගතිය වෙලාව තියෙන වෙලාව වෙන සද්දයක් කියලා බාරගත්තොත් ඒකම තමයි සතුට ජනවන දේ. ඉතින් ඒක නිසා මේ කවුද ඒ ගායකයාගේ නම මට මතක නැහැ. ඕගොල්ලන්ට මතක් වෙයි කියනකොට පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උඹටත් එක්කලයි මම මේ කවිය කියන්නේ කියලා උලලේනට කියන බඩන්න එපා. මාත් තනි බැලේ ඉන්නේ ගෑණි ගෙදර. ඉතින් ඒ නිසා උඹටත් එක්ක මම මේ කවිය කියනවායි කියලා. ඉතින් අපි කරන්නේ මේක පාලුවකට තනිකරම ගත්තට පස්සේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, සුගර් නගිනවා, හීන් දාඩිය දානවා. මේ කවදා හරි දන්නවනම් මේ භාවනා කරලා ලබන්න ප්‍රතිඵලයක් කියලා. එන ගහපන් ගණන් බලාපන්. ඉතින් උකට ප්‍රතිපදාව මොකද්ද කියලා ඇහුවොත් තකතිරුකම නැත්තම් තකතිරුකම තියෙනවා ඉතින් උකට නූල් බඳිනවා අප නූල් අයින් කරනවා ඒතකොට දෙයියොත් තියෙනවා නස්සස්ත්‍රයකොත් තියෙනවා අයි මේ බය වෙලානේ නිසා aloneness and loneliness කියන දෙකම එකමයි එක්කෙනෙකුට එක තනි කොටියක් පාලු තනිකන් දෝෂයක් අනිත් එක්කනට උදේකලාවක් ඉතින් අපි කවදද මේ loneliness වල ඉඳලා aloneness එකට යන්නේ ඉතින් ඒක කියන්න බෑනේ. ඒක ඥානකම් පිළිසකම හැතේ තියෙනවා. වයසේ තියෙනවා. පොහොතත්කමේ තියෙනවා. උගත්කමේ මොකේවත් නැහැ. කර්මෙ ගෙවිච්ච දවසට තේරෙනවා අපි මෙතෙක් කල් භාවනා කරලා හැම ප්‍රතිඵලයකටම වෛර කරලා තියෙනවා. මුණට කියලා ගහලා තියෙනවා. උණු වතුරක් කරලා තියෙනවා. අපිට පෙන්නේ ඒකට හදිසි ප්‍රතිකාරයකට යන්න ඕනේ. ඔක්සිජන් දෙන්න ඕනේ. ඇම්බියුලන්ස් එක ගෙන්නන්න ඕනේ කියලා. ඕක තමයි උදකලාව කියන්නේ. ඉතින් නිකමට හරියි ওই දේ දන්නේ නැතුව මරණ මොහොතේදී ඕක ආවනාවේ මොනව අල්ලයිද? නැවත අපි දැනගෙන ගියා නම් සමහර විටක ඒ තානිකම පාලුකම එනකොට හිතා ගන්න ඉඩ තියෙනවා. මම භාවනා කරනකොටත් ඔක ඇවිල්ලා තියෙනවා. ඌක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. එතකොට මරණය හරහා යන්න පුළුවන්. ඒක නිසා බය වුණොත් ඒ පොඩි කාලේ මම අහලා තියෙන කතාවක් ඒ කඩුගන්නාවේ පාරේ ඔය නුවර පාරේ යන්නේ පොඩි දොලක් අයිනේ. ඒ මිනිස්සෙක් රෑ ගිහිල්ලා මේ ආන්දෝ මරන. ගිහිල්ලා වෙලා කඩුවක් අරන් ගිහිල්ලා වෙලා ආන්දට ගහලා තියෙන එක ඉන්නේ මඩේ ටික සාමාන්‍ය වතුරේ මේ ඉන්නේ ගොඩ ගොඩක් වෙලා ඉන්න පුළුවන් උට. උනෝට කෑවලු මේක. අරුණ්‍ය කරපුදී කෑලි කෑලි කපලා අලකොලේක බැඳගෙන ගෙදර ඇවිල්ලා කරුවලේ. දිගහැරලා බලනකොට ඒක ආන්දෙක් නෙමෙයි පොළගෙක්. ඒ වෙලාවේ මැරලා වැටෙනවා. ඔච්චර කාලා හිටියා ආඳා. ඒතර මොකුත් නැහැ. දැන් බලනකොට පොළඟා පොළඟට කපව නිකන් බෑනේ වෙහුලන්න ඕන, දඟලන්න ඕන, පෙන දාන්න ඕන, මැරෙන්න. ඒක නිසා බුදුජානනාති කියන්නේ මේ මේ දෙක එක ඔක්කොගෙම එකමයි තියෙන්නේ. ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියනවා, පාළු ගතිය කියනවා, තනි ගතිය කියනවා, බුදුජානනාතිකට හුදේකලාව කියනවා. ඉතින් අපි කවදද මේ පැමිණිච්ච එක මේ විදිහට හැකි සංඥාවෙන් බලන්නේ. ඉතින් ඒකට ප්‍රතිපදාව කියලා කියන්න තෝ බෑ. නමුත් මේක ඉලෙක්ට්‍රික් දෙයක් නේ. ඉම්ප්‍රොම්ප්ටු වෙන වැඩක් නේ. එක වෙලා ටක් ගාලා වෙනවා. උනාට පස්සේ අපි මේ ප්‍රශ්නෙටම මෙතෙක් කල් අපි නූල් බැඳපු දේ එහෙම නැත්නම් අප නූල් ගැට ගහපු දේ පිළිත් නූල් ගැට ගහපු දේට කියනවා අයියෝ අර කපන්න බැරි අත ඉඹිනා වගේ මේකනේ මම මේ පාලුකම තනිකම කියලා බැලුවේ බලනකොට මේකනේ මේ අපි පුරුදු කරන්න ඕන කියලා තේරුම් ගත්ත දවස වෙනකොට ඒක දවල් වෙයිද රෑ වෙයිද කොයි ඉරියව් වෙයිද කියන්න බෑ ඒසයක වෙනකම් භාවනා කරනවා කියන එක Taman කිරේ Tamanට කරන් තියෙන ලොකුම කරුණාව තමයි. ලොකුම මෛත්‍රිය තමයි. මේ හොල්මන කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ. එතකන් දිගට කරන්න කියලා අපි යන ප්‍රශ්න. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය පරයන්ක භාවනාව සහ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමයි. පරයන්ක භාවනාවේදී මුලදී මාහට දැනෙන රළු ආස්වාසය සහ ප්‍රස්වාසය කාලයත් සමග තුනී වී යයි. නමුත් කාලයත් සමග සිතුවිලි පැමිණේ. මා සිතුවිලි පැමිණීමෙන් ටික වේලාවකට පසු අවබෝධ කරගනිමි. ඔබ වහන්සේ මින් පෙර දුන් උපදෙස් වූයේ නැවත කර්මස්ථානයේට වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරන ලෙසයි. නමුත් මා කර්මස්ථානයේට සිත යොමු කළත් හුස්ම තුනී වී ඇත. මේ අවස්ථාවේදී හුස්ම ඇල්ලීමට නොහැක. මේ අවස්ථාවේදී දැනට මා කරනුයේ ඔහේ සිතුවිලි එනවද නැද්ද කියලා බලා සිටීමයි. මෙය නිවැරදි ආකාරයේද කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක අපි තුන් අතරයක් මතක් කරා. මම නැවතත් මතක් කරනවා. ඒ විදිහට සද්දයක් ආව, හිතවිල්ලක් ආව, වේදනාවක් ආව පිට ගියාට පස්සේ නැවත Tamange මූල කර්මස්ථානට යන්න ඕනේ සැකනම් පමණයි. සැක නැත්තම් මගේ දැන් හිත තියෙන්නේ මේ සද්දක වේදනාවක හිතවිල්ල කියලා දැනගෙන ඉන්න මොකක්වත් වෙන්නේ ඒ ඒ ඒ විශ්වාසයේ මත ආනපනේ නෑම තමයි. යම් වෙලාවක බයක් චකිතයක් ඇවිල්ලා මේ මොකද උනේ කියලා මට ඉක්මනට ආපහු යන්න ඕන කියලා කලබල වුණා නම් එයාට ගිහලා බලනට ආය ආනපනේ පේනවා. මොකද හිත ඇවිස්සලා තියෙනවා. ඒ නිසා කියනවා සැකනම් ඔතෙන් ගියාට පස්සේ හැබැයි මේ පටන් ගන්නකොට නෙවෙයි. ඔතෙන් ගියාට පස්සේ හිත පිටිගන්නේ පළච්චාවයි. සමස්තේ පේනවා හිතනක් තියෙනවා දේවලුත් තියෙනවා ආනපන තියෙනවා ගොජේ තියෙනවා ඒක තියෙනවා තිබිච්චා. නැත්නම් ආනපාන පේනවා ඒක තිබිච්චා තිබිච්චා. ඔක්කොටම සමහිත බලන්න ඉන්න පුළුවන්. සැක තියෙන කෙනාට එහෙම කරන්න බෑ. යා කරන්නේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා. එතන සමස්ත දකින්නකොට හිතනවා සතිය නැති වෙලා සමාධිය නැති. ඒ නාට කියනවා ආනපානේ බලන්න. ඒකට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා සර්වඥන්සේ සඳහන් කරනවා එල්ලයක් සහිතව යන භාවනාව සහ එල්ලයක් රහිත යන භාවනාව. මේ එල්ලේ රහිත වෙලා හිත හිතවිලි වලට ගිහලා දඟලනකොට බය නම් විශ්වාසයේ මදි නම් සද්ධාව අඩු නම් යන්න මූල කර්මත්තා නැත්නම් උකට හොම යන්න හරි මොකද මේ හිතවිලි ඔය ඔය වෙලාවට එන හිතවිලි හිතන දේවල් නෙවෙයිනේ හිතෙන දේවල්නේ හිතන දේවල් වල කෙලස් නැහැ ඒ වගේම සද්ද තියුණාට අහන දේවල් නෙවෙයි නට ඇහෙන දේවල් නේ තියෙන්නේ ඒ වගේ කෙලස් නැහැ එතකොට ඇඟේ වේදනා තියෙන ඒවා ගින්නගත දේවල් නෙවෙයි ඇඟේ ඉබේ තියෙන දේවල්. අපි මේ විඳීම සඳහා මේ අඟ ශරීරයේ මේ සම්බාහන කර කර කරන වේදනා නෙවෙයි. ඇඟින් එන ඒකකවත් අකුසල් නැහැ. ඒවත් ඒක ගැහෙන්න පටන් ගන්නේ සද්ධාව නැත්තම්. සද්ධාව නැති කෙනාට කරන්න තියෙන්නේ අන මේ මූල කර්මත්තාන්ට යන්න. සද්ධාව තියෙනවනම් ඒ ඔක්කොටම යන්න. එතකොට තමයි සතිය අතු ඉති විහිදි වැඩෙන්නේ. විවිධාංගීකරණය වෙන්නේ ඒ කොයි එකාවත් ඒ මොනම දෙයකටවත් සතිය යට කරගෙන යන්නත් බෑ. ඒ ඔක්කොටම වැඩිය සතිය බලවත්. අන්නේ සතියේ වීර වික්‍රම ක්‍රියාන්විත ශක්තිය දකින්න නම් හිතවිලි ආපහමකෝ. හිතනව නෙවෙයිනේ. ආනේ විදිහට බලන්න පටන් අරගත්තොත් සතිය අර වැඩි වියපත් වීමක් වගේ ඉහළට යනවා. ඒක නිසා සැකනම් බලන්න සැක නැත්තම් බලන්න එපා කියන එක තමයි කෙටි උත්තරේ. මටත් ප්‍රශ්නයක් අහන්න අවසරද ස්වාමී? ඉවරලා. ඕ ඉවරලා. දැන් උතරම 31ක් දොහොද අතේ තියාන තවත් ප්‍රශ්න. දෙන්න. ඒක කියවන්න ඉක්මන් කරලා ඉක්මන් කරලා නිකන් දෙපර බබයි. <laughs> තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනා කිරීම සක්මන් භාවනාවේ බේසික් අවස්ථාවක්ද? පාදයේ එසවීම, ඉදිරියට යැවීම සහ බිම තැබීම මෙනෙහි කිරීම ඊළඟ අවස්ථාවද. එසේම එක් ඉවෙන්ට් එකක් උදාහරණ වඩහන් තුල උදාහරණේ පාදයේ එසවීම, මුලැමැදාග බැලීම ඊළඟ අවස්ථාවද. මා ගමන් කරන වේගය ඊටාම සෙමින් වුවත් හෘදය පාදයේ එසවීම, ඉදිරියට යැවීම සහ බිම තැබීම මෙනෙහි කිරීමට ප්‍රථම අනෙක් පාදය ක්‍රියාත්මක වේ. මට කිව යුත්තේ කාලය ප්‍රමාණවත් නොවන බවයි. එසේම එක ඉවෙන්ට් එකක් මුලැමැදාග ලෙස මෙනෙහි කිරීමට කාලය කෙසෙත් මාහට ප්‍රමාණවත් නැත. මම ඊටමත් සෙමෙන් ගමන් කරමින් මේ කිරීමට හැදුවත් කාලය ඊට කුඩා බැවින් අනෙක් කකුල ඉස්සර වේ. මෙය පැහැදිලි කර දෙන්න ලෙස පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකෙත් ඇත්තට කරන්න බැරි හරිය ලියලා තියෙනවා. ඒ නිසා හරි කමන්නේ පොඩි අදහසක් එනවා. ඒ වම දකුණ වතෙන් හෝ සෝනා තබන වතෙන් හෝ සෝනා යන තබන කරන්න බැරි නම් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්න තාක්කල් සක්මනේ 100%ක්ම ලකුණු හම්බ වෙනවා. එයිසෝ ඔක්කොම පොරකැයිල පැත්තක තියදී මම දැන් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. කොහොමද දන්නේ මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් නිදාගෙන නෙවෙයි. මම දැන් කොහොමද ඇවිදිනව බව දන්නේ. මොනවා හරි පෙන්නයි. ඉඳගෙන නෙවෙන්න බඩ එච්චරයි භාවනාව කියන්නේ. ඔය මිරිකලා තද්දලා අධිකලා ගන්න ගියොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඒක දිගේ යනකොට ඊටු ටික සිද්ධ වෙයි. ඒ නිසා බලන්න ඔයගේ විතක්ක ਵਿਚාර අදාන්ත වෙච්ච වෙලාවක මහා ලොකු දේවල් වලට යන්න එපා. එතකොට අන්තිමය මේ මේ අපහසුයි සියුම් දේවල් හොයන එක. ඒ වෙනුවට කරන්නේ මම ඇවිදින බව දන්නවා. එනත ඔක්කොම හිතන අතරතර මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. හරි. එහෙනම් එච්චර ඒක 100 100ක්ම ලකුණු දාගන්න අහන්න හිතෙන් අහන්න කයින් කොහොමද දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා. ආයෙත් උඩ කියයි. ඒ නිසා තොරතුරු දුන්නාට පස්සේ ඒ තොරතුරු ප්‍රශ්න කරගන්නවා. ඒක නිසා මහසිසාරි සෝහන්සේ කියලා තියෙනවා. අනවශ්‍ය තොරතුරු මේ සභාවට දෙනකොට සමහරකට ඒක තේරෙන්නේ නැහැ හරියට පාවිච්චි කරන්නේ. ඒ නිසා තාම සරල තොරතුරු වලින් දැනට අරගත්තට පස්සේ පුළුවන් විස්තර දේවල් කියලා දෙන්න. තෙරුවන් සරණයි. මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව. මන් සක්මන් භාවනාවේ යෙදීමේදී ආකාර දෙකක් අවබෝධ කරගත්ෙමි. වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදීමේදී විටින් විට සිතුවිලි පැමිණේ. මාහට සිතුවිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබියදීම වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාවේ යෙදිය හැකිය. වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදීමේදී විටින් විට සිතුවිලි පැමිණේ. සිතුවිලි ආපසු එය ආ බව අවබෝධ කරගෙන ඊතා දැඩි අදිෂ්ඨානයකින් හෝ වීරයකින් සිතුවිලි වලට ඒමට නොදී වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාවේ යෙදිය හැක. මෙහිදී ඊටමත් සුපරීක්ෂාකාරී ලෙස භාවනාවේ යෙදිය යුතුය. මන්ද සිතුවිලි සප්‍රෙස් කිරීමේ චේතනාව ඇති නිසාය. මෙම ආකාර දෙකෙන් කිනම් ආකාරය මා ප්‍රගුණ කළ යුතුයදයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔබ ඉස්සලා කියපේකමයි නැවත කියන්නේ දෙකම හරි. පුළුවන් තරම් බලන්න හිතවිලි තියෙද්දිත් වරින් වර හිතවිලි නැතර කරන්න හදන්න යන්න එපා. ඒක කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. හිතවිලි තියෙද්දිත් මම ඇවිදින බව දන්නවද කියලා. එතකොට එයා කියාවි දිගට නම් බෑ. නමුත් වරින් වර වරින් වර දාන්න. කොහොමද දන්නේ? ආයතෝරි කියන්නේ මේ කකුල වදිනවා තේරෙන්නේ. ආයෙච්චරයි. ඒක ඕනේ හිතවිල්ලකට එන්න කියන්නේ ඕනේ සද්දකට එන්න කියන්නේ ඕනේ වේදනාවට එන්න කියන්නේ ඒ අනාතරේ කොහොමද මම මේ ඇවිදින බව දන්නේ? ආයෙක දැක්කට පස්සේ දිගටම ඇවිදින බව පේනවනේ ඊට පස්සේ වම දකුණ ඔසෝනවා තමන ඊට පස්සේ ඒක දිග යනවා අර කලබල තියෙන වෙලාව බලන්න ඔක්කොම තියෙදිම ඇවිදින බව වරින් වර හෝ අර හිතවිලි සද්ද වේදනා මැදින් බලන්න පුළුවන් ගතියට ගති එක කියලා හිතාගෙන ඊටු ටික දෙක තුන හතර කියන විදිහට හිතාන ගියොත් ප්‍රශ්න විසදෙනවා. භාවනාවේ ප්‍රශ්න ඊයේ වයිවරයි අනිත් ප්‍රශ්න ගරු ස්වාමින් වහන්ස භාවනාවේදී චතුරාර්ය සත්‍ය දැන් වටහා ගත යුතු බව දැනුනි. කරුණාවෙන් මේ තේරුම් කර දෙන්න. හේතුඵල ධහම දැනගත යුතු බවද භාවනාවේදී දැනුනි. ධර්මයේ ගැන මාගේ දැනුම බිඳුවයි. කරුණාකර මේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ දිගට කරගෙන යනකොට වැටෙන එක තමයි දේ. නැත්තම් ගොඩාක් දේවල් ක්‍රම තියෙනවා කියලා දෙන්න. ඒ කියලා දෙනකොට මනස සූදානම් නැහැ. ওই තියෙන විදිහට වර්තමාන මොහොතේ හිත පවත්තන්න. ඒක සියලුම දේවල් වලට වෙලාව ආවට පස්සේ කියලා දෙනවා. ඒ නිසා ඔය ඇති වෙච්ච ප්‍රසන්න භාවය, අවදි භාවයේ දිගටම පවත්නකොට චතුරාර්ය සත්‍යයයි හේතුඵල ධර්මයි මේක තුලින්ම වැටෙයි. ඊට එහයින් කරන්න දෙයක් නෑ. මොකද ඒක ඔය හිතෙන් තරම් මේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ කරන්න බෑ. හැබැයි ওই වැඩේ කරන්න පුළුවන්. දිගට සතිය පවත්තන එක කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඊගාව පියවරට මේ සතියෙම යොමු ලබලා දෙනවා. ගරු ස්වාමීන් වහන්ස මේ ධර්ම ප්‍රශ්නයකි. මම අහලා තියෙනවා අනිදස්සන විඥානය කියලා දෙයක්. මෙහි තේරුම පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉතින් දර්ශන විඥානය පිළිබඳව යමක් කියනවනම් මට පුළුවන් නිදර්ශන විඥාන ගැන කියන්න. ඉතින් මේ සේනක පඩිවරයෙන් මට මතක නැහැ පණ්ඩියාගේ නම. එයාට කිව්වලු රජුරෝ වේදේ රජුරෝ මගේ වැලියොන් චිතාව කැඩලා මට වැලියනුවක් අඹලවපන් කියලා. අඹරලවපන් කියලා. අඹරලවි නැත්තම් ඉතින් බෙල්ල ගහලා යනවා. ඉතින් කිව්වලු තිබුණු කැඩේ වැලිලා නෙවෙයි සයිස් එක ගන්න ඕනේ මට කේකින් කෑල්ලක් එවන්නේ කියලා. තිබුණු වැලිය ඔලංචාවේ ලනු ඔන්චිලා ලනුවේ කෑල්ලක් මට එවන්න මම ඒ විදිහට අම්බරලා එවන්නම් කිව්වලු ඉතින් එචා මේ දර්ශන විඥානය ගැන දන්නේ නැතුව අනිදර්ශන විඥානය ගැන කොහේ හොයන්නද ගරු ස්වාමීන් වහන්ස ඊයේ ප්‍රශ්න උත්තර වේලාවේ ඔබ වහන්සේ යම් උපමාවක් ගෙන හැර දැක්වුවා මූදේ උඩත් යටත් කැළඹුණාට මැද නිශ්චලයි කියා ඒ උපමාව කලේ මොන දෙයකටදයි අමතක වී ඇතත් ඒ මොහොතේ ඒ ඊට වටිනා උපමාවක් ලෙස සිතුනි කොයිතරම් මතක් කරගන්න හැදුවත් ඒ මතක් නොවේ. මට සමා වී එය නැවතත් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. මතක් කරන්න හදනකොටම උඩ කොනට හරි යට කොනට හරි යනවා. මැද කොනට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ රෙකෝඩ් කරපු එක දෙනවා. ගෙදර ගිහිල්ලා කොට්ටයට තියාගෙන නිතර අහන්න ඕක. එතකොට මතක් වෙයි. ගරු ස්වාමීන් වහන්සේ කලක් තිස්සේ කැකෑරිමින් තිබූ ක්ලේශයක් ඔබ වහන්සේ ඇතුළු සභාවට ඉදිරිපත් කරන්නට සිටුනි. සෑම දිනකම දාණය පිළිගැන්වීමේදී ප්ලාස්ටික් බෝතල්වල ඇහිරූ වතුරද ලැබේ. මේ අවශ්‍ය නැති බව මට හැඟේ. කරුණු කීපයක් නම් 1. මේ ස්ථානයේ ඇති ජලය බීමට ඉතාමත් සුදුසුය. 2. ප්ලාස්ටික් බෝතල් වල ඇසිරූ ජලයේ බැක්ටීරියා නැතත් වෙන අන්දමට විෂ විය හැකිය. වරහන් තුල ප්ලාස්ටික් වලින් සිදුවන දෙයක්. 3 මේසා විශාල ප්ලාස්ටික් බෝතල් ගණනක් පරිසරයට එකතු කිරීම සුදුසුය. 4 ප්ලාස්ටික් බෝතල වතුර ස්වාමින් වහන්සේට බීමට දීමටත් නුසුදුසුය. 5 අප බෞද්ධයන් ලෙසත් පරිසරයේ දූෂණය නොකිරීමට වග බලා ගත යුතුය. යෝගීන් Tamanටම කියා ඩ්‍රින්ක් බොටල් එකක් නිවසින් ගෙනත් පාවිච්චි කළ හැකිය. වරහන් තුල වතුර මෙහිදී පුරවා ගත හැකි නිසා. මේ කාරණේ භාවනාවට අදාළ නොයතත් පරිසරයට හානි කර දෙයින් වැළකී සිටීමට බුදුරජාණන් වහන්සේ අගේ කොට ඇත. මේ පණිවුඩය මුළු ඕස්ට්‍රේලියාවේම පවත්වන රිට්‍රීට් සමග බෙදා ගැනීමේ අදහසින් ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මේ කිසිසේත්ම චෝදනාවක් නොවේ. කරුණු සලකා බැලීමටයි. ස්වාමින් වහන්සේ ඇතුළු සැමට තෙරුවන් සරණයි. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නට අපි මේක හොඳට අහගත්තා. අපි සලකා බලනවා ඉස්සරහට. ඊට පස්සේ මේ දවස්වල පළාත් පාලන ඡන්ද තියෙන නිසා වැඩ හරියට. අපි සල්කා බලමු. নমස්කාර වේවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පසුගිය දින කීපය තුල නවීන විද්‍යාව මිනිස් ශරීරය හදවත සහ මොළය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව කළ විග්‍රහය ඉතාම ආකර්ශනීයයි. මෙම ගැටලුවත් ඒ හා සම්බන්ධවයි. ගැටලුව. අභිධර්ම පිටකයට අනුව චිත්ත වීතිවල සිත හට ගැනීම තුල තුලම සම්පූර්ණයෙන් නිරෝධ වෙනවා. සිත වරහන් තුල චිත්තක්ෂණ දෙකක් අතර පරිච්ඡේද අවකාශයක් තිබෙනවා. සිත් දෙකක් හමුවන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. එසේනම් පෙර මතකයේ රැගෙන ඉන්නේ කෙසේද? උදාහරණ වශයෙන් දැනට අවුරුදු 15කට කලින් හමු පළමු පෙම්වතිය ගැන තවමත් මතකයේ තිබෙනවා. මෙම සිදුවීම දැකපු ක්ෂණයම නැහැ. නැති වුණා. අවුරුදු 40කට ඉස්සෙල්ලා හම්බෙච්ච කෙනෙක් මටත් මතක් මෙම සිදුවීම දැකපු ෂණේම නැති වුණා. නමුත් තවමත් මතකයක් තිබෙනවා. කරුණු පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තටම අර පළවෙනි එකේ විග්‍රහය හොඳනම් ප්‍රශ්න 20 දෙන්න එපා. දැන් ප්‍රශ්න 20 දෙනවනේ තව ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා මූලධර්ම පැත්තට ගියොත් කුඩු ගැහුවා වගේ. පුදුමාකාර ඇබ්බැහියකට වැටෙනවා. ඒක හරි ලුක්‍රටිව්. ඒ නිසා සතිය පිහිටවන්න. ඒතර ට්‍රෙන්ඩ් එක එහෙම කඩලා යනවා. සතිය පිහිටීම වැඩෙනවා. ඒ නිසා ඔය අපි ධර්ම පැත්ත ඒ පැත්ත ගන්න පටන් අරගත්තොත් ඒ හිතා ගන්න බෑ එහෙම කෙනෙකුට මේ භාවනා කරන්න විනාඩියක් හම්බෙයිද කියලා. මොකද ඒ තරම්ම ඒක ඇදලා යනවා. ඒක නිසා ඒව ටික අපි තියන්න දැනට తాවකාලිකව පැත්තට දාලා සත්‍යමත් වෙන්න. එතකොට අපිට අවස්ථාවක් ලැබෙයි මේක උරගාලා බලන්න. අද දවසේ ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්ස මා අවස්ථාව ලැබෙන පරිදි පැයක් පමණ පරයන්ක භාවනාවද විනාඩි 45ක් පමණ සක්මන සක්මන් භාවනාවද කරමි. මාගේ මේ වார்த்தාව පරයන්කය සක්මන එදිනදා වැඩ කටයුතු යන අවස්ථා තුනම සම්බන්ධවයි. පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන කියා කයට සිත ගනිමි. එවිට ප්‍රකටවන්නේ කුමක්දෝ ඉන්නා බවට දැනීමකි. එයම සෑම තැනම පැතිරී ගිය හිස් ස්වභාවයක්ද කියා පැවසිය හැක. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ අග ඇත්තේද මේ හිස් ස්වභාවයමයි. මෙම දැනීම තුල සිටින විට වරින් වර ආනාපානයේද චිත්ත රූපද සිතවිලි හා වේදනාද ඇති වී නැති වී යයි. මට දැනෙන්නේ ආනාපානය සිතවිලි වේදනා සෑම දෙයක්ම ඒ හිස්වැනි වටපිටාවක් තුල ඇති වී එයටම දිය වී යන්නාසේය. ඉන්පසුව දැනෙන්නේ හිස ඉදිරියට නැමී ඇති බවකි. හිස කෙලින් කරගත් පසු නැවතත් ඉන්නා බවට දැනෙන දැනීමටම යයි. මෙලෙසම මෙලෙස එක් පරයන්කයක් තුල මෙවැනි අවස්ථා කීපයක් ඇතිවේ. වේදනා හෝ ශබ්ද තිබුණත් ඒවායින් බාධාවක් නොවි ඉන්නා බවට දැනෙන දැනීමේ සිටිය හැකිය. සෑම පරයන්කයක්ම මේ ආකාරයෙන් සාර්ථක වන්නේද නැත. ඒ ගැන පසුතැවීමක්ද නැත. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට සිටගෙන මම දැන් මෙතන කියා කයට සිත යොදමි. එවිටද මුලින්ම ප්‍රකට වන්නේ හිස් බවක් තුල ඉන්නා බවකි. එම දැනීමෙන් සක්මන ආරම්භ කරමි. පාදයේ පොළවට ස්පර්ශ වීමට සිත යොමු කළත් සිතට සිතවිල්ලක් හෝ යම් අරමුණක් පැමිණියොත් එයට අවදිමත් බව වැඩි වේ. පරයන්කේදී මෙන් එම සිතුවිලි හිස් බවට එකතු වී යන ආකාරයේ ආකාරයේ පෙනේ. සක්මන් ක්‍රියාවලියට වඩා සිතේ ක්‍රියාවලිය දෙස කෙනෙක් බලා සිටිනවා මෙනි. සක්මන් කාලය අවසාන වනතෙක් මේ අයුරින් කරගෙන යන විට ඇතැම් වෙලාවට නිදිමතක්ද දැනේ. එදිනෙදා වැඩ කටයුතු. එදිනෙදා වැඩ කටයුතු කරන විටදීද බොහෝ විට තනිව කරන වරහන් තුල බොහෝ විට තනිව කරන වැඩ ඉහත ආකාරයටම දැනේ. හිස් බව තුල හෝ ඉන්නා බව තුල සිතිවිලි වේදනා අවසන් වන ආකාරය පෙනේ. ඇතැම් විට එකවරම දැනෙන්නේ පසුගිය මුළු වේලාව තුලම සතිය තිබුණේ නෑ නේද කියාය. ඒට පසුතැවීමක් හෝ සතුටක් නැත. කයේ වේදනා ගැනද දැඩි අවදිමත් බවක් ඇත. මට දැනෙන්නේ මුළු කයම පැය 24ම පවතින වේදනා ගොඩක් පමණයි කියාය. මේ සියලුම දැනීම් ඉබේ සිදුවන ඒවාය. මා ඇතුළට හැරී ඇති බවක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මෙලෙස ඉහත අවස්ථා තුනේම සමාන ආකාරයකින් දැනීම ඇතිවීමේ වරදක් තිබේද? වෙනස් කළ යුතු දෙයක් වේ නම් ඒ සඳහා මට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මාගේ ගෞරවපූර්වක নমස්කාරය. ඒ මේ බුද්ධ දේශනාවේ තියෙන ඒක රේරුකාණී ස්වාමීන් වහන්සේ සම 40 කර්මස්ථාන කියලා ලියලා තියෙනවා. චත්තාලීසාකාර භාවන එකේදී අනාත්මය පෙන්වන්නේ සංසිද්ධිය පේන්නේ ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ කියන. දේ පේන්නේ හිස් දෙයක් විදිහට. තුච්ඡ දෙයක් විදිහට ගන්න කියලා මොනම හරපද්ධතියක් කරන රිත්තයි රික්තකයක්. අනාත්මයි මගේ නෙවෙයි. ඒ නිසා කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට හිත ගියා නම් ඒ මොහොත තුල තියෙන වෙමි කියන එක තමයි. මම ඉන්න මැරෙලා නැහැ. මට නිින්ද කිල්ල නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් ඒ తত্ত্বය මහ තුච්ච දෙයක්, මහ රික්ත දෙයක්, මහ ශූන්‍ය දෙයක්, මහ අනාත්ම දෙයක්. හැබැයි මට අයිතිත් නැහැ. ඉතින් ඒක ඉඳගෙන හිටියත් ඕක ඕකමයි, හිටගෙන හිටියත් ඕක ඕකමයි. gedara dora වැඩ කටයුතු කරත් එච්චරම තමයි. ඉතින් එක එක එක එක එක දිය රැලි නගිනවා, දිය සුලි එනවා, වඩදිය එනවා, බාදිය එනවා. හැබැයි ඔක්කොම වතුර තමයි. ඉතින් ඒ නිසා මේ පැත්තෙන් බලන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා මේක කවුරු අවබෝධ කරුවත් ඔච්චරම තමයි. මේ ළඟ ඉන්න කෙනා භාවනා නොකරුවොත් එයාට තියෙන ඔච්චරම තමයි. එයා ඒක නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ මේ සිද්ධිය වල. භාවනා කරපේකන දන්න මට ඕන සිද්ධිය ඉන්න පුළුවන් මට ඕන ඒ සිද්ධිය හැදලා ඇඳලා තියෙන canvas එකේ ඉන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ රික්තකේ කියන එකේ ශූන්‍ය භාවේ පරතෝ සංකල්පේ ඉන්නවා කද්දාවත් වයසට යන්නේ නැහැ. වයසට යන්නේ කාලයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හැම වැඩකදීම බලන්න සිද්ධියක් මතුවෙනවා. නිකන් බම්බු බුලක් වගේ එනවා යනවා. හැබැයි මතුවෙන්නේත් වතුරෙන් දිය වෙන්නේ ඒක දිය වෙලා ඉවරනේත් වතුරෙන්. ආන්නේ වගේ මේ සිදුවෙන සිද්ධි දිහා බලන්න ගත්තාම මේවා එක එකක් අල්ලන අරක ලොකුයි මේක පුංචි කියලා කතන්දර ගොතනවා වෙනුවට සිද්ධි ඔක්කොම ඇති වෙන පොදු මහමුදේ වතුර වගේ ගතිය දැක්කොත් ඒක අපිට අයිති එකක් නෙවෙයි මට අයිති එකක් නෙවෙයි ඉතින් ඒක පේන්න පටන් ගන්නවනේ ඒකට ඒක දක්නා සුළුව මානසික කාර්ය පවත්තන්නේ කියලා කියනවා මේ තුච්ච විදියට, රිත්ත විදියට, ශූන්‍ය විදියට, අනාත්ම විදියට, පරතෝ විදියට ඒකේ හුඟක්ම මේ ආතතියෙන් අයින් කරන මේ පරතෝ විදියට බලනක මේක අනුන්ගේ දෙයක් මේ. මම මොකටද මේකට මේ හිත කරදර ගන්නෙ? main thing is not to worry. ඒක ඒක විසින් කරන දෙයක්. කියලා බලන්න හම්බෙන දේ තමයි මේ අනිත්‍ය භාවයේ සහ දුකේ තියෙන පැංගිරි ගතිය අයින් කළා දාන එක මගේ නෙවෙයි. අනුන්ගේ දෙයක්. ආන්නේ විදිහට බලන්න වැරද්දක් විදිහට බලන්න නැතුව ඒ පැත්තෙම බලන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්ස මෙම භාවනා වැඩමුළුව පුරාම සැහැල්ලු සුවදායක ප්‍රීතිමත් ස්වභාවයක් අත්විඳෙමි. පරයන්කේ වේදනාව මතුවෙන විට විවිධ උපක්‍රම භාවිතා කෙලිමි. වේදනාව දෙස බලා සිට ඉරියව්ව සුළු වශයෙන් සකස් කර ගැනීම, ඉරියව්ව වෙනස් කිරීම සහ වේදනා දැනෙන ස්ථානයට ප්‍රතිවිරුද්ධ ස්ථානයේ නිරීක්ෂණය කිරීම වැනි දේ තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගතිමි. අද උදෑසන පරයන්කේදී අත්විඳි දෙයක් වාර්තා කිරීමට කැමැත්තෙමි. අද පරයන්කේට වාඩි වූයේ ලැබෙන ඕනම දෙයක් සතුටින් බාර ගන්නවා යන සිතවිල්ලෙනි. පෙර දින කමඨහන් සුද්ධ කිරීමේදී ලැබුණු සුද්ධ කිරීමේදී උපදෙස් ලැබුණු පරිදි නිමිති අතරින් හිස්තන බැලීමට උත්සාහ කෙලිමි. එයිනුත් සාර්ථක ප්‍රතිඵල ප්‍රතිඵල ලැබුණ බව දැනුනේ කිසිදු දෙයක් අරමුණු නොකරම නිශ්චල ස්ථානයේ නිශ්චල ස්ථානයකටපත් වූ බැවිනි. ඉන්පසු ශරීරයේ මතුවී එන විවිධ වේදනා නිරීක්ෂණය කෙලිමි. ඒවා ක්‍රමයෙන් වැඩි වී ආරම්භ වූ ස්ථානයේ සිට සෑහෙන ප්‍රදේශයකට පැතිරෙන බවද උණුසුම් ස්වභාවයක් බවට හැරෙන බවද දුටිමි. හරියට මුළු සිරුරම සම්බාහනය වෙනවා වැනිය. මෙලෙස මූදුරු රළ මතුවී බිඳී යන ලෙස වේදනා රැලි රැලි මතුවී නැති වී යනවා නිරීක්ෂණය කෙලිමි. ඊතා ප්‍රීතිමත් ස්වභාවයක් සෝදායි ස්වභාවයක් දැනුනි. ඊතා හොඳ යාළුවෙක් වෙන විට පිළිගන්නා ලෙස මේ වේදනා එකින් එක පිළිගතිමි. මේ ස්වභාවයේ පැයක් පමණ පැවතුනි. පරයන්ක අවසන් වූ පසුත් මේ සුවේ පැවතුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඉගෙන පිළිතුරු විකසිත මනසින් බැලුවොත් මුළු ලෝකෙම පිරිසිදුයි මුළු ලෝකෙම විකසිතයි. පරාජිත කුණු වෙච්ච මනසකින් බැලුවොත් මුළු ලෝකෙම පරාජිතයි මුළු ලෝකෙම කුණු වෙලා තියෙනවා. අයිසා හිත පිරිසුදු නම් ලෝකෙ පිරිසුදුයි. හිත කෙලසිනා නම් දකින් දකින් දෙ කෙලසිලා තියෙන නිසා පුළුවන් තරම් අර පිවිතුරු විවෘත අවස්ථාව අගය කරමින් කෙලසිච්ච අවස්ථාව ගැන කතා නොකර සිටීමෙන් ලොකු ජීවිත දර්ශනයක් වෙනස් කර ගන්න පුළුවන්. ඕක වෙනස් වෙන්නේ නැත්නම් අනිත් පැත්තට යනවා ගියත් අපි ඒව ගැන කතා කරන්නේ කතා කරන්නේ හොඳ පැත්ත හරිය පැත්ත විතරයි. එතකොට මේ නිකුත් වෙන තරංග හරිම මේ good vibration කියලා කියනවා. හරිම සුවදායී තරංග වගේ නිකුත් වෙන්නේ. ඒ වගේම මේක මේ බෝ වෙන ලෙඩක්. එක්කෙනෙක් ළඟට ඒක ආවනම් අනික අය නිබේම ඒ අසුරු කරනකොට <coughs> ඒක නිකන් වසංගත රෝගයක් වගේ. සතුටින් ජීවත් වෙන මිනිස්සු ළඟ ඉන්න අනිත් කටියටත් ඒ ලෙඩේ එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා කලක් සිට ආනාපාන භාවනාව කරමි. පෙර අත්දැකීම් ඊතා කෙටියෙන් සඳහන් කළොත් ආනාපානයේ ගෙවි ශූන්‍ය බව හා හිස් බවට යාම වතුරේ හා ආකාශයේ සිටීම වැනි දේවල්ද කරවල නින්දට වැටීමද ඊට පසු ඊට පසු කාලයක කාලයක් තිස්සේ සතර මහා භූතයන්ගේ විවිධාකාර අසීරු සෙල්ලම් වලටද උපේක්ෂාවෙන් මුහුණ මුහුණ දුනිමි. මා මේ ලෝකෙන් තුරන් වනු අත්දැක ඇත්تمي. මෙවර සතිය යනු කුමක්ද යන්න හොඳින් අවබෝධ විය. වර එක සතියත් සමග නිහඬව සිටින විට එම සතිය චිත්තක්ෂණයක නැවතී එය දිගු වී නිහඬ බවට යනු දැක්කෙමි. මරණය මෙවරද නොයෙකුත් ආකාරයෙන් අත්දැක්කෙමි. අද දින උදේ සතියෙන් සතියෙන් කළ සක්මන් භාවනාවෙන් පසුව එකග වූ සිතින් පරයන්කේ වාඩි උනේමි. සාමාන්‍යයෙන් ඉබේටම මෙනෙහිවන ආනාපාන සතිය වෙනුවට මෛත්‍රී භාවනාව පුදුමාකාරයෙන් දැනෙන්නට විය. ඊළඟ මොහොතේ නවආරහාදී බුදුගුණ එකින් එක මෙනෙහි වූයේ බුදුහාමුදුරුවෝ මා තුල ඉන්නවා වැනි පුදුම ආදරයකිනි. මේ එකක්වත් හිතාමතා කළේ නැත. තව ටිකකින් මගේ වියෝ වූ අම්මා අප්පච්චි ඇතුළු බොහෝ දෙනා වෙන වෙනම මතක් විය. ඒ අය දැන් කෝ නෑ නේද? යන්න මෙනෙහි විය. ඊළඟට මා ඉන්නා මේ මොහොත මොහොත මොහොත යන දැනීමටද මට නැති වැරදුනා. මා ඉන්නා මේ මොහොත යන දැනීමද මට නැතිවෙනු දැනිනි. මොකක්දෝ වේගෙන් යන බවක් දැනුනි. ඊළඟ මොහොතේ ඉඳගෙන සිටින ශරීරය උදරය ළඟින් වෙන් වී ඒ පරතරය හරහා පන නැති කෑලි දෙකක් දැක්කෙමි. එහි උඩ කොහෙන්දෝ සිහිය තියෙන බව දැනුනි. ඊළඟ මොහොතේ මා වෙනම ස්වභාවයකට යනවා දැනුනි. එය සිහිය ඇත්තේත් නැති නැත්තේත් නැති නින්දකුත් නොවන නොනින්දකුත් නොවන ඉන්නා බව දන්නා නමුත් නොදැනෙන ස්වභාවයකි. එම නික්ලේශී ස්වභාවයේ බොහෝ වේලාවක් මා සිටියෙමි. ඔබ වහන්සේට නිරෝගී භව හා නිවන් සුව පතමි. සාදු සාදු සාදු අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊගාව ප්‍රශ්නේ මේ අකුරුණන් ටිකක් හරි අමාරුයි කියෝ ගන්න මං කියනවා වැරදි නම් අයිතිකාරයා පොඩ්ඩක් කතා කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානයේ පරයන්ක භාවනාව පැමිණ ප්‍රථම දින සතිය මෙන්ම සමාධිය කරා යාමට හැකියවීම මහත් වාග්යක් ලෙස සැලකීමි. එහෙත් දෙවැනි දින සහ තෙවැනි දින උදේ කාලය ඊට අසහනකාරී ලෙස සුළඟට විසිරෙන වියලි කුණු රොඩු ගොඩක් ලෙසින් වරින් වර සතිමත් බව හමුවේ සිත විසිරී ගියේය. භාවනා දින තෙවන දින සවස් භාගයේ එකවරම ආශ්වාස ප්‍රශ්වාසය උද්දීපනයක් සමගම උදාහරණ මෙන්තෝල් ආශ්වාස කරන ලෙස දැනීම සහ කිසිම දෙයක් නොදන්නා කාල පරාසයක් ඇති වී නැවත මාහට ආශ්වාසයේ මෙන්තෝල් පරිද්දෙන් දැනෙන්නට විය. වරහන් තුල ආස්වාද ජනක ලෙසින් මා නින්දට වැටුණා දැයි සැකයක් හිතේ ඇති වුණත් මා ඉදිරියට සුදු ලානිල් පැහැති අයිස් වැනි වටපිටාවක් සහ ඒ මැද පිහිටි පෙනෙන කුඩා පෙට්ටියක් තුල මා ආවා වැනි හැඟීමක්ද විය. ටික වේලාවක් මේ හැඟීමද පැවතිනි. මා එම මා ඒ වචනේ හොයාගන්න බෑ මා එම අවස්ථා ආස්වාද ජනක ප්‍රීතිමත් ස්වභාවයට යාමට කොතෙක් මහන්සි ගත්තද එම වේලාවේ මාහට මගේ කය මාරයෝ දුන් කුණු මල්ලක් ලෙසත් දිනපතා කවා පොවා නහවා අන්ධවා කරන විකාරයක් ලෙසත් මෙය විසිකර යාමට ඇති නිසා වැඩක් නැති දෙයක් ලෙසත් හැඟීම මගේ විඥාණයත් ඇතිවිය මා පළමු ආස්වාද හැඟීම කරන නැවත යාමට සතිය සමාධියට උත්සාහ කළත් සතිය තුල සමාධියට කරා යෑමක් මෙතෙක් නොහැකි විය. ඔබ වහන්සේගෙන් මගේ භාවනාවේ ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් ආර්ය මාර්ගය අවසානයේ කරා යෑමට වරහන් තුල අපහට සලසන මේ පිනෙන් ධෛර්යය ලැබේවා. මේ සමාධිය නැති වුණත් සතිය පවත්වන්න ගන්න ප්‍රයත්නය තමයි මෙතන අගය කරන්න තියෙන්නේ. සමාධිය තියෙනවා නම් සතියට යනවා කියනක ඕන කෙනෙක් ආසාවෙන් කරાવી. සමාධිය නැති වුණත් සතිය පවත්තන සමාධිය තිබුණත් සතිය පවත්තන කියලා දිගට පවත්තනකොට මේ සමාධියෙන් වෙන හිතේ සැලීම අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් අර සතියේ තියෙන මේ පාවානු දෙන ශක්තිය තමයි තේරෙන පටන් ගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ මාගේ සතිය පිහිටවීමේ අත්දැකීම් මෙසේය. පරයන්කේද මම දැන් මෙතන යන්න මුල් විනාඩි 5-10 අතර හොඳින් වැටහේ. ශරීරය තුලින් දැනෙන යම් දැනීමක් නිරීක්ෂණය කරමි. ෂණිකව ඇති වී නැති වී යන පහත සඳහන් දේ අත්දකි. හිස වේගයෙන් ගැස්සී ඉවතට ගොස් නැවත පැමිණේ. ශරීරයේ මැද ෂණිකව ෂේක් වේ. හිසේ ඉහළ කොටස තද බැඳීමකින් ඉහළට ඇදේ. යම් යම් ස්ථානවල මීවද බැඳාමෙන් දැනියයි. මේ ධාතු ලක්ෂණ ප්‍රකට වීමද කම්පන චංචල යනුවෙන් අදහස් කෙරෙන්නේ මේමද මේ සිදුවීම් වලින් බාධාවක් නැති බවක් දන්වමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔය පිළිබඳව ඇත්තටම නම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි වයින් සැලෙන්නේ නැහැ. දිගට ඉදිරියට ඉදිරියට යනකොට තමයි පේන්න පටන් අර ගන්නවා අර සතියේ තියෙන ප්‍රතිශක්තිය වැඩේට පටන් අර ගන්න. ඒක පස්සේ ඕන වෙලාවක ඒක මොකද්ද නම කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන සතිය නොසැලෙන ගතිය මේ මොනවා තිබුණත් විනිවිද දකින්න පුළුවන් ගතියෙම තව තවත් අහුරු කරන එකයි කරන්න ගරු ස්වාමීන් වහන්ස මාගේ මූලික කමඨහන පරයංක භාවනාවේ හුස්ම වෙත හිත කිරීමයි. සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට විත් වාඩි වුණු පසු වතුර බෝතලයකට දිය වෙන්නේ නැති පාට කුඩක් දමා සෙලවූ පසු එම කුඩ පතුලට තැම්පත් වන අයුරු S2 පියාගත් පසු හැඟේ. මෙය මෙසේ හැඟෙන්නේ සිත තැම්පත් වන අයුරුද, කය තැම්පත් වන අයුරුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කොයි එක වුණත්, හිත තැම්පත් වුණත්, කය තැම්පත් වුණත්, තමන්ගේ අසහනේ අඩුවීමක් පේන තියෙනවා නම් ආතතිය අඩුවීමක් පේන තියෙනවා නම් දරතේ අඩුවීමක් පේන තියෙනවා නම් පරිලාහයේ අඩුවීමක් පේන තියෙනවා නම් බලලා මැට්ටෙන් උනත් කමන්නේ මීවල්නවනේ නංවනන් දෙන්න ගිය ගමන් තමයි ඕකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ නිසා ඒ ලැබෙන අසහන දුරු වෙන ගතිය සාමේ පරිලාහේ දුරු වෙන ගතිය දැක දැක එහෙම තවදුරටත් තැම්පත් වෙන්න නම් මිසකෝ අවසන් දෙපා ඔය ප්‍රශ්න අහනවා කියන්නේ එතකොට ඇවිස්සීමක් තමයි අවසන් නැතුව දිගට ගියොත් බුද්ධිය වැඩි වෙනවා ප්‍රශ්න ඇසීම නරකයි කියලා මම කියන්නේ නමුත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ ඔය දිගට ගියාම අපිට බේර ගන්න පුළුවන් මේක නාමද රූපද මොකද්ද කියන එක නිසා ඔය දිගට ඉදිරියට යන එකයි කරන්නේ ස්වාමින් වහන්ස මේ මාගේ පළමු රිට්‍රීට් එකයි. අවුරුද්දක පමණ සිට ආනාපාන භාවනාව සහ සක්මන් භාවනාව වරින් වර කරගෙන යමි. ආනාපාන භාවනාව ඉඳ ගැනීමෙන් පසු ශරීරයේ ස්කෑන් කර හුස්ම ගැන අවධානය යොමු කරමි. ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමට ලැබෙන අතර මුලින්ම හීන් ශබ්දයක් දැනීමට පටන් ගනී. ආශ්වාස ආශ්වාසයේ තද හඬකිනුත් ප්‍රශ්වාසයේ දුබල හඬකිනුත් දැනේ. ඒ අතරම ආශ්වාසයේදී හා ප්‍රශ්වාසයේදී වාතය ඇතුල්වීම පිටවීම, පපුවේ පිම්බීම හැකිලිම ආදී ලක්ෂණ හඳුනාගත හැකිය. ටික වේලාවක් යන විට ආශ්වාස හා ප්‍රශ්වාසයේ තීව්‍ර ගතිය අඩු වී එය ඊතා සෙමින් සිදුවේ. වරින් වර තදවන තද දම් පාට දර්ශන ඇති වී නැතිවෙන්නක් මෙන් පෙනේ. තුන්වැනි දිනේ අවසානයේ ආනාපාන භාවනාවේදී කොන්ද ප්‍රදේශයේ තද ස්ටිෆ්නස් එකක් දැනි මුළු ශරීරයම තද වී ගල් ගැසී ඇති ආකාරයක් දැනුනි. මුළු ශරීරයේම එකම ගුලියක්සේ දැනිනි. විස්තර කිරීමට අපහසුය. මේ සියල්ල සිදුවෙන අතර සිත වරින් වර වෙන අරමුණු වලට දැදී යයි. එහෙත් ඉක්මනින් සිත මම දැන් මෙතන කියා නැවත ආනාපාන භාවනාවට යොමු කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒ කියන්නේ කයට තද බල වේදනා ආවත් අපි බැලුවොත් ඒ තද වේදනාව ඉන්න හිතේ අතරමැද කොහෙද ගිහිලා ආපහු එන ගතියකුත් තියෙනවා. ඒක නිසා වේදනාව දිහා හොඳට බැලුවොත් පේනවා. දරා ගන්න බැරි වේදනාවක් තිබුණාට ඒකෙවත් හිතේකට පවතින්නේ. ඒ තරම් එහෙමේ දුවනවා. ඉතින් ඒක දැකීම හරි ලාභයක් යෝගාවචරයට මේ වේදනාව පවා මේ කඩ කඩ වෙලා තියෙන්නේ සතිය ඒතිෙද්දිත් ඇති කරගන්නත් පුළුවන් පිට යන්නත් පුළුවන්. ඒක නිකන් මේ කරලා කරලා පුරුදු වෙලා හම්බෙන උසස් අත්දැකීමක් වගේ ඒ දුෂ්කර අවස්ථාවක් තියදීත් කරලා බලන්න ওই කියන දුෂ්කර අවස්ථාව වුණත් නිත්‍ය නෑ සුඛ නෑ දිගට පවතින්නේ කැඩි කැඩි යන. ගරුතර ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් ඇසීමට අවසර. 1. කලක සිට ආනාපාන සති පරයන්ක භාවනාව නිතරම වාගේ කරගෙන යයි. මේ සඳහා එලාම් එකක් නොමැතිව උදෑසන පහට පමණ නැගිටීමට පුරුදු ඇත. සෑමදාම නැතත් හුඟ දවසට සතිය ඉක්මනින් ළඟාවන බව දැනේ. ශරීරයේ නොදැනී යාම හඳ පෑවුවා මෙන් එලියක් මුහුණ ඉදිරියේ දිස්වේ. කමඨහන් වාර්තාවල ඇසුණු පරිදි තදවීම වැනීම් කිසිවක් දැනී නැත. හුස්ම සියුම්ව පටන්ගෙන නොපෙනෙන ගතිය අත්දැක ඇත. එවිට ආලෝකයේ දෙස බලාගෙන මුලැමැදාග සෙවීමට උත්සාහ ගන්නෙමි. ආලෝකයේ වෙනත් පාට වරහන් තුල නිල් වැනි මාරු වී යනු දැනී ඇත. මෙසේ වෙනස් වීම අනිත්‍ය භාවයයි හැඟේ. හිත වෙනතක ගියත් නැවත පැමිණි විට ආලෝකයේ තිබෙන බව අත්දැක ඇත. මෙය තව දුරටත් ඉදිරියට ගෙන යාමට උපදෙසක් පතමි. දිගටම ලයිට් බිල ගෙවන්න ඕන. ගෙවලා තියෙන්නේ ඕක දිගටම ගෙවන්න. එතකොට ආලෝකය දිගටම තියෙනවා. දෙවෙනි එක භාවනා කරන විට සහ එදිනදා ජීවිත වැඩවලදී හිතේ ගැටීම් වෙන අවස්ථා දැක ඇත. මෙය මාගේ කන්ට්‍රෝල් එකක් නැතුව පැමිණෙන බව අසා ඇති බැවින් ඒ දෙස බලා සිට පරිඋත්තාන කෙලෙස් මට්ටමින් නවතා ගැනීමට වෙහෙසක් දරයි. සිතවිලි වලින් කර්ම නොවන බවත්, කාය වචනෙන් කර්ම ඇතිවන බවත් ඔබ වහන්සේ පළමු දින දේශනාවේදී තේරුම් ගතිමි. බුදුන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මම් වදාමි යන පදේ චේතනාව යනු තමා හිතාමතා කරන දේදයි නිවැරදිව දැන ගැනීමට මෙය නැවතත් දෙන ගැනීමටත් මෙය නැවතත් පහදා දුන මැනවි. කර්ම ඇතිවන්නේ වීතික්කම මට්ටමේදී පමණක්ද? ඔබ වහන්සේට තවදුරටත් ශාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ වාක්‍ය හතරක් තියෙනවා. ඒ වාක්‍ය හතර නැවතරන බැලුවාම තේරෙනවා. එකක් කියලා තියෙනවා මේ කටයුතු ඉබේ සිදු වෙන බව අහලා තියෙනවා කියලා. ඉබේ සිදු වෙනා නැද්ද කියලා අහන්න ඕන එක Tamanට තේරෙනවා. අනිත් ඒ කයෙන් වචනයෙන් විතරයි අකුසල් සිද්ධ වෙන්නේ හිතෙන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා චේතනාම්බිකවේ කමං වදාමි කියලා. මේ චේතනා කියන්නේ කය වචන නෙවෙයිනේ හිතනේ. ඉතින් අන්න ඒ වගේ කරුණු කාරණා පිළිබඳව තියෙන මේ ගුණයක් නැති ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා දිගට කරගෙන යනකොට ඕවා පැහැදිලිලා එයි බණ අහනකොටත් ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කර්මයට බලපාන චේතනා මිසක කය වචනක්වත් පරිඋත් ทาน කෙලෙසක්වත් ඒව මොනවාක්වත් නෙවෙයි නිසා චේතනාම් භික්කවේ කම්මංගදේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඉතින් ඒක පිළිබඳව මේකෙම වාක්‍ය හතරක් තියෙනවා. හතර හතර ආකාරයි. ඒ නිසා නැවත Taman ලියෝපේ කියන්නේ මේ මොනවාක සිද්ධ වෙන්නේ මම හිතාමතා නෙවෙයි කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒක Tamanට තේරෙන්න ඕනේ මේ මම කතා කරන්නේ හිතලාද නැද්ද කියන එක. අන්නේ විදිහට ලියුපේක නැවත කියවනම් ගුණයක් එයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේ සතිය පරයන්කයට ගෙන යාම සම්බන්ධවයි. ඊයේ සුපුරුදු පරිදි සක්මන් කරන විට වරහන් තුල වම දකුණ පටන්ගෙන ඔසවනවා ගෙනියනවා තියනවා සහ ටික වේලාවකින් සමස්ත පද්ධතියක් ලෙස දකිමින් විනා වරහන් වහලා විනාඩි 10කින් පමණ සිත ඊතා නිශ්චල ශාන්ත තත්වයකටපත් විය. සක්මන ශීඝ්‍රයෙන් සිදුවන අතර ඒ පිළිබඳ කිසිදු මෙහෙවීමක් නැත. අවට රූප ශබ්ද තිබුණද කිසිම බලපෑමක් නැත. සක්මන හැරීමේදී රූපේ මාරුවද එය නිකම් චිත්‍රයක් මාරු වූවා වැනි කිසිම හැඟීමක් 3D බවක් නොදැනේ. සියල්ල බොඳ වූවා වැනිය. සක්මන කිසි අනුදැනුමක් නැතිව කෙරීගෙන යයි. සෑහෙන කාලයක් වරහන් තුන විනාඩි 40ක් පමණ ගොස් සක්මන නවත්තන විට දැඩි වෙහෙසක් දැනුනි. සක්මන් කරන අවස්ථාවේ කිසිම වෙහෙසක් තිබුණේ නැත. නැවතුණු විට දහඩිය දැමීම මහන්සිය කකුල්වල විඩාව වහා දැනුනි. සතිය අඛණ්ඩව තිබුණි. තවදුරටත් සතිය පවත්වමින් බොඳ වූ චිත්‍ර තුලින් ගමන් කර පරයන්කේ වාඩි උනිමි. හුස්ම නොදැනීම, නිශ්චලාවකාශයට යෑමට හැකියවීම, නිශ්චලත්වයේ දැනෙන්නේ ප්‍රීති ජන නිශ්චලාවකාශයට යෑමට හැකියිය. නිශ්චලත්වයේ දැනෙන්නේ ප්‍රීති ජනක සැහැල්ලු තරලයක් ලෙසය. මෙම තරලය අනුව ශරීරයේ පිහිටීම උස් පහත් වන අයුරු සතියෙන් නිරීක්ෂණය කෙලිමි. විනාඩි 30කින් පමණ හිඳ ගැනීමේ ඉරියව්වේ වේදනාවන් එන විට මෙම සැහැල්ලු බව ක්‍රමයෙන් මේ වෙත ගොස් වේදනාවන් සමනය වන ආකාරය නිරීක්ෂණය කෙලිමි. එය සම්බාහනය කිරීමක් හා සමානය. පරයන්කේ නිම කළ පසු මේ සැහැල්ලු බවටම සතිය පවත්වමින් නැගී සිට ඇවිදගෙන ගියෙමි. සතිය තවමත් අකණ්ඩව ඇත. ආහාර ගැනීමේදීද මේ පැවතුනි. මා ඉදිරියේ සියල්ල 2D චිත්‍රයක් මෙන් නැත. අත් දෙක පැමිණ ආහාර කටට දමන අයුරු සතියෙන් බලා සිටිමි. සතිය අකණ්ඩව තබා ගනිමින් ආහාර රස බැලුවෙමි. මේ ආකාරයට සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් සතිය නොගිලිහීම නොගිලිහි කිරීමට හැකිවිය. ගිලිහුණු අවස්ථාවල කෙටි සක්මනකින් වරහන් තුල පොඩි වෝක් එකකින් එය නැවත ගත හැකි බව නිරීක්ෂණය කෙරෙමි. සතිය අකණ්ඩව පැවැත්වීමේ ක්‍රමයක් මේ ආකාරවලින් වැටහි. වරදක් ඇතොත් නිදොස් කළ මැනවි. ඔබ වහන්සේගේ මේ ශාසනික සේවයට চিරාත් කාලයක් නිවන් සැප ලැබීමට හැකි වේවායි පතමි. ඔබ පුළුවන් නම් සතිය කඩන්න උත්සාහ කරන්න අන්න එදාට තේරෙනවා මේ හදන්න උත්සාහ කරපුවා තමයි කඩන්න හදන්නේ. ඒක පුළුවන් නම් පොඩ්ඩක් පැත්ත කරලා හිටපන් මට වේ නිකන් පීතු ගෙලින්න කියලා. සතිය නැතුව දෙන්නේ නැහැ. එතන එතන ගියාට පස්සේ තියෙන බලන්න කොයි වෙලාවේ සතිය කැඩෙන්නේ කියලා කඩන්න උත්සාහ කරන්න ගියොත් අනිත් පැත්ත හැරෙනවා. ඒක නිසා මෙහෙම කරගෙන කරගෙන යනකොට හිතෙනවා අනේ ඉතර ඉනකොට හරි ජොලි ඕන දෙයක් කරන්න පුළුවන් සතිය නැතුව. දැන් මොනවාක්වත් කරන්න බෑ හැම වෙලාවෙම CCTV කැමරා එක දාලා ලයිට් එක දාලා තියෙනවා. ඒ නිසා සතිය අසතිය කියන එක අල්ලගන්න උත්සාහ කරන්න. එතකොට හමුතු ජොලියක් එනවා ජීවිතේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව එපා වී සිටි මට ඔබ වහන්සේගේ දේශනාව අනුව නැවතත් ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමට පටන් ගත්ෙමි. පුටුවේ වාඩි වී සතිය පිහිටුවා ඉන්න ඉරියව්වට හිත යොමු කෙලිමි. මොහොතකින් තුනටියේ වේදනාව දැනුණත් ඒ දැනුනි. එය මෙනෙහි කෙලිමි. දකුණු පාදයේ ඇඟිලි තුඩු යටිපතුල හිරිවැටි ඇති බව දැනිනි. එය මෙනෙහි කෙලිමි. කකුල් දෙකේ මස්පිඩු තදවීමත් තැඹරීමක් වැනි වේදනාවක් දැනුනි. ඇඟපතට පන නැති ගතියත් මුළු ඇඟම ගැහෙන වෙවුලන ගතියත් පන නැති වේගෙන යන ගතියත් දැනිනි. කියා ගන්න බැරි තද වේදනාවකින් වෙලුණෙමි. මට සිතුනේ මගේ මරණය සිදු වෙන්න යනවද කියලයි. මුළු සිතින්ම මම එයට කැමැති බව තදින්ම සිතාගත්තා. බෙල්ල වම් පැත්තට කඩා වැටෙනවත් සමගම වේගයෙන් ඉදිරියට තල්ලු වී ගියා. පාවෙන ගතියකුත් දැනුණා. ඉහළටත් පහළටත් ඊතා වේගයෙන් සිදු වුණා. හරහට විසිවෙනවා වගේ පාවෙනවා දැනුණා. වේදනාවක්ද තදින් දැනුණා. නැවතත් බෙල්ල දකුණු පසට කඩා වැටුණා. වේගයෙන් ඉහළ පහළ පා වුණා. බෙල්ල පිටුපසට කඩා වැටුණු බව තේරුණා. වේදනාව තව තවත් වැඩි වුණා. පාවීම නතර වුණා. මං ඇසැරියා. ඒ නැවතත් ඒත් නැවතත් ඉබේම ඇස්පිය වුණා. නැවතත් ඉහළ පහළ යාම විදුලි වේගයෙන් සිදු වුණා. වේදනාවෙන් උනත් වෙන හැම දේවල් දිහාම බලාගෙන හිටියා. මගේ කෙඳිරිලි හඬ මටම ඇහෙන බව දැනුණා. කටහඬවල්ද ඇහුණා. ඒත් මට ඇස්සර ගන්නවත් නැගිට ගන්නවත් බැරි වුණා. එතෙක් මම සිටියේ එහා මෙහා පාවෙමින්. බෙල්ලේ පිට කොන්දේ වේදනාවක් තදින්ම දැනුණා. දෙවැනි දවසේ භාවනාවේදී මෙය සිදු වුණා. ඒත් වෙනත් ආකාරයකින්. මම සතිය පිහිටුවා ඉන්නේ ඉරියව්වට හිත යොමු කෙලිමි. මොහොතකින් මට දැනුනේ ඉන්න ඉරියව්වේම පාවෙනවා මෙන්නය. මගේ අත්ල මත විදුලි එලියක් තිබුණි. ඒ එළිය දිගේ ඉහළට ඇදී යනවා මෙන් දැනිනි. කිසිම වේදනාවක් දැනුනේ නැත. මට දැනුනේ මම තොටිල්ලක එහා මෙහා පැද්දෙනවා වගේ. ආලෝකයෙන් පෙරුණු ලස්සන ප්‍රදේශයක්, අමුතුම ලෝකයක්. අහසේ සමහර තැන් තරු පොකුරු වලින් පිරී තිබුණත් සමහර තැන් හිස්ය. තවමත් භාවනා කරන විට පාවියන ගතියක් දැනේ. මට නැවතත් භාවනාව ගැන දැනුවත් කළාට ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි. ඒ වගේ වෙලාවට පුළුවන් තරම් අර හිත හැමතැනම යනකොට <clears throat> පුළුවන් තරම් අර තමන් ඉන්න ඉරියව්ව ප්‍රතිවේක්ෂ ප්‍රත්‍යක්ෂ කරන එක. දැන් ඉරියව්ව දිහා බලමින් බලමින් යන්න යනවනම් සැකයක් මොකුත් වෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා මේ මනස එක එක දේවල් හදා හදා පෙන්නන ප්‍රත්‍යක්ෂ කළ හැකි ඉරියව්ව තියෙන නිසා ඒකට නැවත නැවත යන්න පුළුවන් ගතිය තියෙන නිසා විශ්වාසය ඇති වෙනවා. නැත්තම් හරියක්මන්ට මේ කඩා වැටෙනවා හුඟා කුද්දීපන වෙනවා හුඟා කඩා වැටීම් සිද්ධ වෙනවා ඒ වෙලාවට අර කය ඉරියව්ව මේ ඕලාරික අත්පටිලාභේ පේන තෙක් මානේ තියානේ අනේක තමයි ඒ තව විශ්වාසය ඇතිකරන උපදේශයක් විදිහට අතිරේක උපදේශයක් විදිහට කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනා අහනකොට ඇති වූ ප්‍රශ්නයකි. රූපයක් දකිනකොට ඇසත් රූපයත් ආලෝකයත් විඥානය නිසා අපි රූපයක් දකිනවා කියන මානසිකාරය මුල් චිත්තක්ෂණයේ ඇති වෙනවා. මේ අවස්ථාව චේතනා විරහිතව සිදු වෙනවා. මෙතනදී පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන පස්ස පංචම පස්ස පංචමක ධර්ම හට ගන්නවා කියලා අහලා දැනගෙන තියෙනවා. ඒ රූපයේ දෙසම අපි දෙවන සැරයක් බලනවා නම් ඒ ඇතිවන දෙවන චිත්තක්ෂණයේදී චේතනාව මුල් වෙලා චේතනා සංඥා පස්ස වේදනා මනසිකාර ඇති වෙනවා. එතකොට අපට පේන දේ නොව බලන්නේ අපිට ඕන දේ කියලා කියනවා. අපි යමක් ගැන කල්පනා කළොත් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ප්‍රකෘතිය නැති වෙනවා කියලා ඔබ වහන්සේ කියනවා. අපි යමක් දෙස දෙසරයකට වැඩියෙන් බලනවා නම් බලනවා කියන්නේ භවනෙත්තියකට අහු වෙනවා කියලයි මට වැටහුනේ. නමුත් තවත් තැනකදී කියනවා අපට යමක් දැනෙන්නේ චිත්තක්ෂණ හතරකට පමණ පසු කියලා. මේ විට අපි නැවත බලන හැම දෙයකින්ම අපි භවයක් හදා ගන්නවද? එසේ දැකීම වැරදි කියලාත් හිතෙනවා. සත්‍ය මොකද්ද? පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. ඇත්තට මේ ඔය විග්‍රහ දිගේ ගිහිල්ලා සත්‍යයට යන්න බෑ. නමුත් ඉතින් අර මේ කියලා තියෙන රීකී ක්‍රමයට ওই වගේ විග්‍රහ වෙනේවා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ කියන බංගුරෝ පවතින දේෙන් ওই විදියට විස්තර කතා කරන්න ගියාට මේ සත්‍ය වශයෙන් වෙන දේ තේරෙනකොට ওই කියන හැම කතාවක්ම බොරු කියලා තේරෙනවා. ඒ සත්‍ය කියන කොහොමඩක්වත් හෙලි කරන්න බෑ. ඒක ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. නමුත් කාට හරි අහන්න වෙනකොට ওই වගේ මූල ධර්මකින් තමයි කියලා දෙන්නේ. මේක අවසාන තීන්දුව නෙවෙයි. වැඩේට උනන්දු කරන්න කරන පොඩි අත්තලක් විතරයි. ඒ නිසා ඔය සත්‍ය මොකද්ද කියලා වටහා ගන්නවා කියන එක පොතකින් මූලධර්මකින් රීකී ක්‍රමයකින් කරනවා. ඒක යම් කිසි ප්‍රමාණයක පොඩි උත්ප්‍රේරණයක් ලැබලා දෙන්න පුළුවන්. නමුත් ඒක කරලා තේරෙන එක කවදාකවත් ඔය පොතේ තියෙන දැනුම නෙවෙයි. හැබැයි ඒ පාරේ ඉන්න බව පේනවා. ඒ නිසා දිගට කරගෙන යන්න සත්‍ය වැටෙනකොට ඔහම මූලධර්ම හදන්න ඕනකමක් එන්නේ නැහැ. මූලධර්ම හදන්න ඕනේ වෙන්නේ කාට හරි sannivedanaya කරන්න ඕන. ඒ නිසා ඉස්සලා කියන තමන් හොඳට තහවුරු කරගන්න. ඒ නිසා මේ පාර දිගට යන්න යන්න ඕකෙම විපරිණාමයක්. දියුණුවක් ඇති වෙලා යනවා. ඒ සත්‍යයයි ওই කියන සුතමේ ඥානයයි දෙක අතර වෙනසක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සතිය පිහිටුවීමෙන් මතකයේ දියුණු වේද? සමහර විට gederin මට පහත චෝදනා එල්ල වෙයි. මේ මිනිසයා භාවනා කරන්න කරන්න සිහිය වරහන් තුල මතකයේ නැති වෙනවද කොහෙදෝ කියා. දෙවෙනි එක ස්වාමීන් වහන්සේ මෝහණේ anu සතිය કૃතිම වෙනස් කිරීමක්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ගෙදර ගිහිල්ලා සතිමත් ඉන්න බව භාවනා කරන බව අඟවන්න යන්න එපාපා. අඟවන්න ගියොත් තමයි ඔක්කොම ලෝ කුත්තු කරලා බලන්නේ තියෙනවද සතිය නැද්ද කියලා. ඒ නිසා නිකන් සාමාන්‍ය පිස්සු කෙලගෙන ඊටපම ඉවරනේ ප්‍රශ්නේ. මේක මේ සතිය වඩන්න ගිහිල්ලා අල්ලපු ගෙදර වණසට සතිය උගන්නන්න ගිහිල්ලා තමයි කචල් එක තියෙන්නේ. ඒ නිසා සතිය කියන එකට ওই විදිහට දෙවෙනි ප්‍රශ්න විදිහට මෝහණයෙන් કૃතිම කරන්න බෑ. ඒ අර මානසික රෝග පිළිබඳව යනකොට ඒ මෝහන නිද්‍රාවෙන් රෝගකාරක හොයා ගැනීම ක්‍රමයක් කාලයක් පාවිච්චි කරලා දැන්ට සමහර පාවිච්චි කරනවා. නමුත් ඒක 100ක් උත්තරයක් නෙවෙයි. ඒක නිසා සතිය වඩනකොට බුදුජානනාංශය සඳහන් කළ තියෙනවා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා කියලා බොහෝ කලකට පෙර කරන ලද බොහෝ කරකට අසර ලද දේවල් මෙනෙහි කරන්න පුළුවන් ශක්තියකුත් එනවා. ඒ වගේම Tamanට අවශ්‍ය නැත්තම් අමතක කරන්න පුළුවන් ගතියකුත් එනවා. Tamanට අවශ්‍ය දේට මානසිකාරය යොදනකොට අනවශ්‍ය දේ හැලෙනවා. ඒ කොහොමඩක්වත් ගෙදර මිනිස්සු කියන දේ ඇහින්නේ නැහැ. ඒක ඉතින් සාමාන්‍ය හැටිනේ අමාරුසයි යකින්දලම තියෙන දෙයක් ඒක. මට ඇහුන්නේ නැහැ කියන. ඉතින් එතකොට මුට්ටිය නමන ඔළුවේ. ඉතින් ඒක හැටි ඒක ඒක සතිය නෙවෙයි වැඳපු කට්ටියගේ හැටි. මට හරි ආසාව ඒක දැනගන්න මට ක්‍රමයක් නැහැ. එනිසා අඟවන්න විතරක් එපා. සතිය තියෙනවා හෝ නැහැ හෝ සතිය මේ මේ අනුන්ට කරන්න කියන්න අනම්මනම් ඒ කොන්තරත් බාර ගන්න නැතුව මේක දී යටින් ගින්දර ගෙනියනවා වගේ මීට ජාම බේරගෙන යන්නේකයි තියෙන්නේ. කාටවත් අඟවන්න තියෙන කාට කියන කියන එහෙම තමයි ඉතින් මේ මේ පොඩ්ඩක් මටත් තේරෙනවා පොඩ්ඩක් අප්සෙට් වගේ ඔළුව මගේ කියලා එයාටම පොඩ්ඩක් ඕවෝ කියලා යන්න දෙන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ මනසට හේතු ගන්නන්න ගියොත් ඉතින් නඩු හබ තික්කසාද තමයි. අවසාන වார்த்தාව ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ මේ භාවනා ගැටලුවක් නොවේ. ඊයේ පාකින්සන් රෝගයේ වැළඳුණු වැළඳුන හිත හදාගන්න වැළඳුන හිත හදාගන්නේ කෙසේදයි ඇසූ ප්‍රශ්නය මගේ වුණානම් මං කෙසේ හිත හදාගන්නේදයි සිතුවෙමි. එය මෙසේය. පාකින්සන් රෝගය මට සතිය පිහිටුවා ගැනීමට බාධාවක් නොවේ. ඒ බව මට සතුටකි. හොඳින් පිහිටුවාගත් සතිය අපි වටා ඇති හැම ගැටලුවකටම නිවැරදි උත්තර සපයමින් කෙලින් ගමන් කරයි. හරියට පුංචි ස්ටූල් එකක පරයන්කේ වාඩි වී සිටින කෙනෙක් හතර පැත්තටම ඇල නොවි ඇල නොවි නොඇටි බැලන්ස් කරනවා වගේ සතිය බලන විට අප වටා ඇති හැම දෙයක්ම හැම කෙනෙක්ම ඇති වී නැති වී බොඳ වී යන සිහින මායාවල්ය. හැම රෝගයක්ම අඩු වැඩි වශයෙන් අපි හැමෝගේම ශරීරවල ඇත. හැමෝටම පොදුයි. එකම වෙනස එක එක්කෙනාගේ ඇතිවන ප්‍රශ්න, කරදර, ලෙඩ රෝගවල හැඩයත් ඇතිවෙන වෙලාවලුත් වල ඇති වෙනසයි. පොදු ධර්මතාවයේ එයයි. එය අපටම අවබෝධ කරගත හැක්කේ සිත කයටගෙන මේ මොහොතේ මේ මොහොතටගෙන සතියෙන් සිටීමෙන් පමණි. මේ මගේ අදහස් වලින් එම යෝගියාගේ හිතට සැනසීමක් හා නිරෝගී සම්පන්නිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ මග අපට පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් නිවන් සුවත් පතමි. පාකින්සන් හැදේවා. අනේ එහෙම වෙනවා නම් තව සතිය වඩා ගන්න පුළුවන්. ඒ නිසා අපේ බාප්පට පාගෙන්ද නැඳුනා ඔබටත් එසේම වේවා කියලා ලියුමමාර කරන එකයි තියෙන්නේ. ඒකද ඒක තැනක ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා නැත්නම් මේ ලියුමේ කිව්ව යුතු වාක්‍ය තමයි මේක වටිනකම තමයි ලෙඩ හැදෙන්න ඉස්සලා සතිය දැනගෙන තියෙන එක. මොකද ලෙඩ වුණාට පස්සේ සතිය වඩන්න කිසිම මානසිකත්වයක් එන්නේ නැහැ. වයසට ගිහිල්ලා හොඳටම ලෙඩ වුණාට පස්සේ මරණදී කරන්න බෑ. කල්යතෝ කරලා තිබ්බොත් ලෙඩෙන් තපේතෙන් නැහැ කියලා කියන්න බෑ. මොකද වෙහස අඩු කරගන්න පුළුවන්. ඒක නිසා ਸਰුවචනාංශිකේ ප්‍රකාශයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට තමන් වඩපු සතිය වටිනාකම තේරෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු දවසට කියලා. ඔය කරන ඔක්කොම තොවිල් ඔක්කොම ටික කරලා බලයි. එකකින්වත් මොකක්වත් වෙන්නේ නැහැ. අර වඩන ලද සතිය, කල්යාණ මිත්‍රෙක් වගේ තමන් ළඟට එනවා. ওই කරන ඔක්කොම පුස් බව තේරෙනවා. සතිය තරම් බලවත් නැහැ. නමුත් එයාට ඒ වෙලාවේ සතිය මතක් වෙන්න ඕනේ. මේ ඔක්කොමලා මාව අතහැරලා ගියත් සතිය මාව අතහැරලා යන්නේ ආන්නේ එතකොට අනේ කොච්චර වටිනවද මම කල්ැතු ඒක පුරුදු කරපු එක කියලා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඕනම චෛතසිකයක් කරදරෙදී අපි අතහැරලා යනවා සතිය ඇර. එහෙව් සතියකට අපි තන දෙන්නේ නැතුව මේ අනිකුත් චෛතසික අනිකුත් දේවල් වලට ඉස්සර කරන එක තමයි තකතිරකම මෝඩකම අමනකම මරිකම අන්ධකාරය කියලා කියන්නේ. අනිත් ඒවා කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සතියට පෙරමුණ දෙන්නේ. ලෙඩ වුණත් සතිය කවදාකවත් අපිව කොච්චරද කියනනම් මේ බුදුජානක සඳහන් කරලා තියෙනවා සති ආනපන සතිය වඩනවා නම් රාහුල පුංචි ආමතුරන්ට චරිමක පස්සාතපි ඥානතෝව නිරුද්ධන්ති කිය. අන්තිමට යන හුස්මේ හමාරෙත් සතියෙන් ගෙවෙන්නේ. සතියෙන් මට හිටියොත්. දිමානන්තික වේදනාව ඉතින් අමාරු ඇතිනේ. ඒ වේදනාව සතියෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා අපි දෙන්න තියෙන කාට හරි කරදරේන එක කාටත් වෙනවා. කරදරේ එන්නේ ඉස්සෙල්ලා සතිය පොඩ්ඩක් අඳුරලා දීලා තියෙනවා නම් එයාට කීත හැකිව අනිත් ඔක්කොම විශ්වාස කරන්න බැරි වෙයි. නැති වෙන තැනක් එයි. නමුත් ඒකට සතිය පොඩ්ඩක් සීපත් කරන්න කියනවා. දැන් අර ප්‍රශ්නේ ආව මොකද්ද? නනං ගොඩක් තියෙනවා හමුදුනේ. නෑ නෑ ඉච්චර ගොඩක් දෙන්නේ එකට ඉඩ දෙනවා මේ මේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරත් එකයි ඔක්කොම පොදුවේ මෙනෙහි කරත් එකයි තැකේනම් විතරක් මූල කර්මන්තර එන්න කියන තමයි පොල්ලක් දාන්න ආවේ මට. පොල්ල නෙමෙයි හඳුනන දැන් එහෙම එදා අප ප්‍රශ්නෙට ඔබ වහන්සේ කිව්වේ මේ එන එන එක දිහා බලන් ඉන්න කියලානේ සැක නැත්නම් එහෙම බලාගෙන ඉන්නකොට නිකන් හැමදේම පේනවා ඒ වුණත් ඒවාට පශ්චාත්තාපයන් නොවි ඉඳ ටිකක් හුරු වුණාම හරිම ජොලියේ ඉතින් ඔහේ නිකන් ඉඳගෙන ඉන්නවා. එච්චරයි පරියන්කේම වෙන්නේ. පැය වෙන්න හදනේ දැන් ඔය. නෑ ඒක තමයි දැක්කේ. ඒක ප්‍රශ්නයද ඉතින් ඔබ? නෑ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අර මොනවාද ඒකෝදි භාවයක් කිසි දෙයක් නැහැ මුළු වෙලාවම අර හිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. නැවගිරුණත් බෑන්චෝ. ඕන ඕනම දුකක් ආවම ඒකේ පොඩි ජොලියක් තියෙනවා. you must try to find a reason to be glad under any circumstances. අනිත ඔක්කොමලා ඉෂාත බඳගෙන අඬනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා. අර මේ අර සිබිල් වෙත්ත සිංහ ලියනවා ඒ සූත්‍ර පුංච කියලා ඒ දවස්වල ලියනවා. මොකද්ද මේ වනිතා විත්ති පත්‍රේ. මම ඒ දවස්වල වනිතා විත්ති පත්‍රේ කියවනවා. <laughs> ඒ මොකද ඒකේ තියෙන ඒකේ තියෙනවා මේ ලපටි පෙළ කියලා එකක්. ඒ දැන පතරක් දකපු කාලයක්වත් මම නැහැ. කෙසේ නමුත් ඒ ගෙදර ඉටි ඉදි කට්ට නැති වෙලා. ඉතින් අත්තම්මයි 100යි දෙනා කියලා මූටත් ඇහෙනවා. ටික වෙලා ගිහලා කවුද නෑදෑයෙක් ඇවිල්ලා පුටුවේ ඉඳගත්තට පස්සේ කෑ ගහන්න පටන් අර ගන්නවා. සූත්‍ර වුන්ජට එන ජොලි. මොකද ඉදි කට්ට හම්බෙලා. ඉදි කට්ට ඇවිල්ලා කොට්ටේ දිවිලා. ඉතින් ඌ hina වෙනවා සන්තෝෂයෙන්. ඉතින් අත්තම්මටත් අප්සෙට් නෑ මම 100ටත් අප්සෙට් නෑටත් අප්සෙට්. අර උඩ ජොලි අනේ මෙච්චර හොයපු ඉදි කට්ට හම්බුණා. ඒ නිසා ඕන ඕගොල්ලෝ කොච්චර ඉසాత බඳගෙන ඇඬුවත් විලාප දෙන්න හැදුවත් ඒක තියෙන අර ජොලි කෑල්ල අල්ලන්න දන්නේ නැතිකම තියෙනවා. හැම සිද්ධියකදීම 50 50 හොඳ නරක තියෙනවා. 50 50 හරි වැරදි තියෙනවා. අපි අර හිත අල්ලන්නේම වැරද්දම නිසා නරක නිසාවට පේන 100 100ක් වැරදි කියලා නෑ. මේ ලෝකේ කිසිම තැනක 50ට 50 එහෙම වෙච්ච තැනක් නැහැ. හැම එකකම ජොලියක් තියෙනවා. ඒකේ ඒ සාහිත්‍ය රසයක් ඒක. ඒක මතු කර ගන්න දන්නවනම් ඔය කවුරු මොන જાතියෙන් කට උල් කර කර අනම්මනක් කියන්නේ කියත් ඒක සාහිත්‍යයට දාලා කියනකොට මේ බුදුම රසයක් තියෙනවා. ඒකේ කියනවලු ගිහිල්ලා මචං මේ අපේ තාත්තා ළඟට අම්මා යන්නේ හතර කුරෙන් දන ගාගෙන කියලා. ඉතින් ඒ තරම් රෙස්පෙක්ට් කරනවාද කියලා නෑ. හවස බීලා ආපුවම තාත්තා ඇඳයට රින්ගන්නේ අම්මා මෝල් ගහරන් ඇඳයටට ගිහිල්ලා ගහන්නේ ධන ගාගෙන කිව්වලා ඉතින් ඕක අනිත් පැත්තට කීත හැකිනේ ඕන තරම් අයියෝ අපි දික්කසා දෙන්නේ නැහැ අපිට දෙන ප්‍රශ්නක් තියෙනවා තාත්තා අම්මට ගහනවා අම්මා තාත්තට අරු එහෙම නෙවෙයි කියන්නේ අපි තාත්තා ගාවට අම්මා යන්නේ ධන ගහගෙන මචං කියලා යන්නේ ඉතින් ඔය හැම දෙයකම ඔය ලියන එක අනිත් පැත්ත පොඩ්ඩක් දාලා ගන්න පුදුමාකාර රසයක් තියෙනවා. ඒක ගාන්ධිතුමා කියලා තිබුණා. මේ ලෝකේ සිය පුදුමාකාර දුක් කඳක් තියෙන්නේ. ලෙඩ රෝග, ශරීරේ පුරාම වේදනා. මේ හාස්‍ය රසය තමයි ලෝකේ කෙලින් කළා තියන්නේ කිය. එහෙනම් තමයි මේක වැටෙන්න ඕන. ඒකම තමයි සාහිත්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මොකද්ද මේක හාස්‍ය රසයක් නැත්නම් සාහිත්‍යමය රසයක් හැම වෙලාවෙම මතක් කරලා දෙනවා සතිය. මේ මිනිස්සු බලන්නෙම නూరుට. බලන්නෙම පැංගිරි පැත්ත. බලන්නෙම වැරදිච්ච පැත්ත. ඉතින් ඒක දිහා බලන කොට මේක හරි මොනවා වුණත් මිනිහා බලන්නේ එහෙමනම් ඒකේ තියෙන සංසේ බලනකොට ඕනේ ආටිකල් එකක් බලන්න ඕනේ ටෙලි ඩ්‍රාමා එකක් ඕනේ සංස්කරණය කරපු එකක් බලන්න ඒක දිහා බලනකොට පේනවා මේ වාගේ මැට්ටෝ જાතියක් තකතිරෝ જાතියක් අමනකමක් මේ මොකද්ද මේ ඉස්මතු කරලා පෙන්වන්න හදන්නේ තියෙන දේ බලන්න නෙමෙයි ඉස්මතු කරා නම් කක්කා. සංස්කරණය කරා නම්. ඒ ශාවක දිහා බලන ඉන්නවා නම් ඒ හැම හැම දෙයකම මේ సౌందර්යය මාසයක් සුමගක් පෙන්ලා දෙනවා. සතිය කියන එක පුරුදු කරගත්තට පස්සේ ඒ නිසා ඒක ආගමකට දාන්න. එහෙම නැත්නම් මේ කාගේරි අධිකාරියක් අරදී තියෙන එකක් කරන්න කාට හරි කරන්න බෑ කියන එකක් කරන්න යන්න එපා. මෙච්චර මේ ලස්සන දීලා තියෙන මේ දෘෂ්ටි කෝණය එරකට ඉදිරියට අනේකයි තියෙන්නේ. කොහමද ඉවර කරපේක ලොකු දෙයක් ප්‍රශ්න. අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉවර කරන්න ඉස්සලා කාට හරි තියනවද වෙන ජීවිතු කළ යුතු දෙයක්. ඒ නිසා අපි මෙතනින් අපේ සතිವಾರේ સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.